හොඳයි එහෙනම් අපි ධර්ම දේශනාට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කටකරණීයෝ ඔයිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපි විඥානං විඥානතෝ අபிජානාති විඥානං විඥානතෝ අභිඥාය විඥානං මා මඤ්ඤි විඥානස්මින් මා මඤ්ඤි විඥානතෝ මා මඤ්ඤි විඥාතං මේති න මඤ්ඤති තං විඤ්ඤාතං නාබිනන්දති තං කිස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ උපාසක මහතු සම්බන්ධ කරන අපි චාරිත්‍රානුකූලව නිස්සන්න වනේ බ්‍රහස්පතින්දා පවත්වාගෙන ධර්ම දේශනා සඳහායි මේ වාරේ පැමිණලා තියෙන්නේ ඉතින් අපි පසුගිය වාර කීපයකම සාරවත්න දේශනාවේ සූත්‍ර පිටකයේ මාජ්ක්‍ධිම නිකායේ පළවෙනියෙම මූලපණ්ණාසකේ සඳහන් වෙන පළවෙනි සූත්‍රය ශබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයයි ඉස්සරහින් තියාගත්තේ. අපි මේ වෙනකොට සූත්‍ර දේශනා 15ක් පවස්සලා තිනවා. අපි මේ 16 වෙනි දේශනා මාලාවේ 16 වෙනි දේශනාවටයි මේ විවරණය ආරම්භය ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තාක්කල් අපි මේ සූත්‍රය විකාශය වෙලා යන ආකාරයට සංකල්ප එමෙතම් mati මතාන්තර 26ක් සම්බන්ධයෙන් ශරුවචන් වහන්සේ පෘ탁ජනය අසුතවත් පෘ탁ජනය අන්ධ පෘ탁ජනය කොහොමද සලකන්නේ ඊට පස්සේ සුත උත්තු අරිය ශාවකයා අසුවිරු තැන් ඇත්තා වූ හික්මෙන්නා වූ පුද්ගලයා කොහොමද මේ සංකල්ප දිහා කටයුතු කරන්නේ ඊගාවට ඒ හික්මීම නිමකලා වූ රහතන් වහන්සේ කොහොමද ඒ සංකල්ප 24 වෙනුවෙන් කටය 26 වෙනුවෙන් කටයුතු කරන්නේ අන්තිමට තමන් වහන්සේ වාසයෙන් සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරා වූ සම්මා සම්බුද්ධ ඥාන වහන්සේ නමක් මේ සංකල්ප 26 කෙරේ කොහොමද කටයුතු කරන්න කියන එකයි මේ සූත්‍රයේ සාමාන්‍ය වචනාර්ථ වශයෙන් පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී සූත්‍රයේ ගොඩාක්ම කතා ශරීරය වැය වෙන්නේ මේ අසුතවත් වූ පෘථග්ජනය මේ කියන කල් කාරණා විෂය සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය. ඒක හරි විචිත්තයි. විචිත වුණාට ඒක කලිමුත් මම සඳහන් කළේ ඒකේ අසුතවත් පෘථග්ජනයට ඇති වැඩක් නැහැ. මොකද ඒ අත්ෝ මෙහෙම විවරණයක් මෙහෙම සරුවචනාංශේ කරන ලද විවරණයක් ලෝකේ තියෙන බවක් දන්නෙත් නෑ යෙදෙන්න වෙලාවකුත් නෑ ඒව දැනගත්තත් බොහොම ගැඹුරුයි කියනවා ඉතින් ඒක නිසා අසුතවත් පුතඥය අසුතවත් පුතඥය පිළිබඳව දන්න කරුණු දත යුතු කරුණු දන්නේ නමුත් ගීගේ අතහැරලා අරණ්‍ය වාසීව ගත කරත් මේ සූත්‍ර කියවනකොට ගිහි ගෙදර කෙනා ගිහි ගෙදර ඉඳද්දි කරන දේවල් පිළිබඳව සරුවච්චන් වහන්සේ සර්වඥතාඥානෙන් දේශනා කරනකොට ඒ පොත් පරිශීලනය කරන එකනට අරිට වැඩිය අතුලාන්තයක් ගැඹුරක් පේනවා. ධර්මානුකූලව දර්ශනයක් පේනවා. ඉතින් ඒක නිසා ඒ අයගේ දැන ගැනීම සඳහාත් සංවේගය පහළ කර ගැනීම සඳහාත් සුතවත් භාවයේ අසුතවත් භාවය අතර වෙනස පිළිබඳ සංවේගය පහළ කර ගැනීම සඳහාත් මේ විස්තරය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේක සම්බන්ධව මේ කියන කාරණා පිළිබඳව මතක් කරන්න තියෙන්නේ ඒක කතාවට අදාළ නැති වුණාට මේ දැන ගැනීම සඳහා ඒ වගේ අරණ්‍ය වාසීව ගත කරන භික්ෂුවක් හරියට ධර්ම විනය දෙක හදාරනවා නම් සර්වඥාන්සේ විස්තර කරන ලද ධර්ම විනය දෙක හදාරනවා නම් ස්ත්‍රීන් ස්ත්‍රීන් ගැන දන්න දේවල් වලට වැඩිය ධර්ම විනය දන්න භික්ෂුව ස්ත්‍රීන් ගැන දන්නවා. අදාළ නැති කතාවක් මම මේ කියන්නේ නමුත් එච්චරයි කියන්න තියෙන්නේ. මොකද සර්වචන්නාංශයේ දේශනා කරන්නේ ඒ ඇතුල් පැත්ත පිට පැත්ත දෙකම දැනගෙන දත යුතු කාරණා ටික සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් කිව්වා ඒ සූත්‍ර පිටක විනය පිටක හොඳට හදාරනවා නම් ඒ සංසාරයෙන් ගැලවීම සඳහා ගිහියන් පිළිබඳව දැනුම Tamanට අඩුයි කියලා පාඩුවක් වෙන්න සරුවචනසේ තියෙන හත් අවුරුදු වාසේ පැවති උනත් ඒ ගිහියන්ගේ තියෙන හරස්කඩක් මෙවැනි සූත්‍ර මුල් දේශේ සඳහන් කරනවා. එහෙම නැත්නම් අසාද බඳින්න ඕනේ නැත්නම් එක්ස්ට්‍රීන් ආශ්‍රය කරන්න ඕනේ එහෙම නැත්නම් එහෙම කතාව මොකක්වත් නැහැ මුල් කාලේ ඉඳලම විඟගත කරත් හොඳට ස්ත්‍රී විභංගය මාතුගාම සංයුත්තේ වගේ දේවල් කියවනකොට ස්ත්‍රීන් පිළිබඳව ਸਰවඥාන්සේ විසින් දේශනා කරන ලද කරුණු ටිකේ ඇත්ත කියනවා නම් ස්ත්‍රියාවක් ස්ත්‍රියාව ගැන දන්නවට වැඩිය විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් මේ කාරණා තියෙනවා. ඒ නිසා ඒව තුලින් බෞද්ධ භාවය වැඩෙනවා කියන එකයි මම මේ පිළිලා දෙන්න හදන්නේ. නමුත් ඒක මේ හුදු බෞද්ධ භාවය වැඩිම සඳහාම කරන එකක් නෙවෙයි. සංසන්දනාත්මකෝ මේ රහතන් වහන්සේ ගැන සඳහන් කරනගෙන අනුපත්ත සදත්තෝ. ස්වార్థය තමන්ගේ අර්ථ සිද්ධිය ක්‍රමයෙන් සාක්ෂාත් කරගන්නා ලද උත්තරමයන් වහන්සේ නමකට මේ මූලික අසුතවත් පෘථග්ජනයාගේ හැසිරීම විලාසය අවශ්‍යයි. ඒ සඳහා මේ සූත්‍රයේ වැඩි ප්‍රදේශයක් කතා ශරීරයේ ගත වෙලා තියෙනවා. ඊගාවට ඒක පෙන්නලා ශේක පුද්ගලයා විසින් ගුරු ගුරු උපදේශයිතව ධම්ම විනය ඇතිව ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාට කටයුතු කළ යුතු ආකාරය පෙන්වනවා. ඒක තමයි අත්‍තරම කියනවා නම් ඒ සූත්‍රයෙන් එල්ලේ තියෙන්නේ. ශේක පුද්ගලයාට මේකෙන් ගත යුතු පාඩම. ඊට පස්සේ චීනසවයන් වහන්සේ ගැන සඳහන් කරනකොට සාර්ථක වෙච්ච ඒ සීක පුද්ගලයෙක් තමයි ක්ෂීණාශ්‍රව වෙන්නේ. අර පෙන්නන මෙන්න මෙතෙන්දයි අපි යන්නේ කියලා. ගියාට පස්සේ වෙන්නේ මේකයි කියලා. ඊට පස්සේ ඒ තල තුන ඇත්තටම කියනවා නම් ලෞකික தত্ত্বය ඇති මේක පිළිබඳව අධිකාරී ශක්තියක් ඇති කිරීම සඳහා සරුවත්යන් වහන්සේ සරුවත්නතා ඥානෙ ලබා ගත්තා වූ තමන් වහන්සේගේ தত্ত্বය අවසාන වශයෙන් පෙන්නනවා. ඒක හරියට සීල් කරනවා වගේ ඒකේ තියෙන අධිකාරී දැනුම තහවුරු ඉතින් ඒ අනුව බලනකොට මෙවැනි සූත්‍රයක සියලු අංග සංග සම්පූර්ණ ත්‍රිපරිවට්ට දේශනා කියලායි මේකට සඳහන් කරන්නේ. ඉතින් සීල සමාධි ප්‍රඥා වශයෙන්, රාග දෝෂ මෝහ වශයෙන් එහෙම නැත්නම් දතයුතු කාරණා ඔක්කොම සඳහන් කෙසේ නමුත් අපි මේ 16 වෙනි දේශනාවයි අද කරන්නේ. ඒ වෙනකොට ඒ අසුතවත් පෘථග්ජනයා පිළිබඳවත් සුතවත් අරිය ශාකය පිළිබඳවත් අපි ගෙවම් කරලා තියෙනවා අපි අපේ ශක්ති ප්‍රමාණයට. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රහතන් වහන්සේ නමක් පිළිබඳවයි. ඒකෙත් ඒ සන්දර්භ නැත්නම් ඒ ආකල්ප එහෙම නැත්නම් කාරණා 26න් මේ විඤ්ඤාතං කියන පදයක් තමයි මම අද දවසේ මාතෘකාවට තෝරගත්තේ. මේ විඤ්ඤාත කියන පදය සම්බන්ධ වෙන්නේ ditta sutta muta විඤ්ඤාත කියන කට්ටලේ ඇතුළේ. ditta කියලා කියන්නේ දුටු දේ. සුත කියලා කියන්නේ ඇසූ දේ, විඤ්ඤාත කියලා කියන්නේ නාසයෙන්, දිවෙන්, කයෙන් විඳ දේ, මුතේ කියලා කියන්නේ විඤ්ඤාතය කියලා කියන්නේ හිතෙන් ඇති කරන දැනීම. හිත විසින් හිතට ගොදුරු වෙන නැත්නම් හිතෙන් ඇති කරන දේවල් වලට විඤ්ඤාතය කියලා කියනවා. ඒ නිසා දිත්තේ ගැන කතා කරනකොට ඇහැ සම්බන්ධ වෙනවා. සුතේ ගැන කතා කරනකොට කන සම්බන්ධ වෙනවා. මුතේ ගැන කතා කරනකොට නාසය, දිව, කය කියන ආධ්‍යාත්මික ආයතන හය සම්බන්ධ වෙනවා. විඤ්ඤාතය කියනකොට මන, විඤ්ඤාණය කියන පද දෙක තමයි හිත, මන, විඥානය කියන පද දෙක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඇහැට රූපයක් වැටිච්චාම දැකීම සිදු වෙන්න වගේ කනට සද්දයක් ඇහිච්චාම සෝතය ඇහිම සිදු වෙන්න වගේ නාසයට දිවට කයට යම් මේ අදාළ ස්පර්ශයක් ගන්ධ රස පහස ලැබෙනකොට <clears throat> විඳීමක් මුතයක් සිදු වෙන්න වගේ මනසට විඥාණයට හිතට ධර්මතාවයක් වදිනකොට විඥාතයක් ඇති වෙනවා. මේකෙදී ඇහත් රූපයක් දැකීමත් කියනකොට ඇහැට ආධ්‍යාත්මික ආයතනය කියලා කියනවා රූපෙට බාහ්‍ය ආයතනය කියලා කියනවා එයින් නිපන් තදුවපන්නේට කියනවා දැකීම කනට ආධ්‍යාත්මික ආයතනය කියනවා ශබ්දයට බාහ්‍ය ආයතනය කියලා කියනවා සෝතයට සුතයට ඇහුණු දෙයට තදුබපන්නේ කියලා කියනවා තජ්ජ කියලා කියනවා එයින් නිපන් කියන අදහසයි තියෙන්නේ අනිත් වගේ හිතට ධර්මතාවයක් වදිනකොට පහළ වෙන දේ තමයි විඤ්ඤාතය කියලා කියන්නේ. ඉතින් මේ ditta sutta mutta විඤ්ඤාත කියනකොට අපිට ගොඩාක් කෙලෙස් උපදින්නේ ඇහෙන් නිසා, දිත්තයෙන් නිසා ඒක මුලින්ම සඳහන් කරනවා. ඊගාවට සුතය ඇසීමෙන් ඊගාවට නායෙන් දිවෙන් කයෙන් ඇතිවෙනව ඔක්කොම ඊට වැඩිය අඩු මට්ටමේ ඉර නිසා ඒව ඔක්කොම තොගේට සලකලා තින්නේ තුන එකට දාලා තිනවා. ඒව එතකොට රූප ධර්ම ගොඩක් බරවත් දේවල් මේ විඥානය විඥාතය සාධර්ම කියනවල සේරම නාම ධර්ම ඒව පුංචි නිසා නෙවෙයි නමුත් ඒවා නාම ධර්ම කොටස් වලට යන නිසා ඒක විඥාතය විඥානය ධර්ම වශයෙන් පේනවා. ඉතින් අද දවසේ මාතෘකාව වෙන්නේ මේ ඇහ හිතට යම් ධර්මතාවයක් ඇවිල්ලා වදිනකොට ඒ හිත විසින් නිපදවන ඒ නිපන් තජ්ජාත විඤ්ඤාතය ගැන. ඉතින් රහතන් වහන්සේ මේ විඤ්ඤාතය ගැන ඇහැට ධර්මතා කන හිතට ධර්මතාවයක් වදිනකොට හිත ක්‍රියාත්මක වෙන ආකාරය සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් හික්මිලා ඒ හික්මිච්ච ස්වභාවය නැත්තම් හික්මිනකොට විච විනාශකම් ටික තමයි රාතන් වහන්සේ හඳුන්වා දීමේදී ගෞරව නාම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සෝ යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං අරහං කියලා කියන්නේ සුදුස්ස කියන එක. පූජාර්හය කියලා කියන්නේ පූජාට සුදුස්ස. ඒ මොකද උන්වහන්සේගේ හිත කෙලෙස් වලින් කලවම් වෙලා නැති නිසා. පිවිතුරු නිසා මේ පූජාවට සුදුසු වෙනවා. අපි දන්නවා මලක් අරගෙන පැනකින් දොවාගත්තට පස්සේ පූජාර්ය වෙනවා. මේ මලේ තියෙන ආගන්තුක දේවල් හොදලා මර පිරිසිදු කරන පැන් ඉහලා ඊගාවට බුදුන්ට පූජා කරන්න ගන්න කොයි දේත් අපි ඒ විදිහට පිරිසිදු කරලා පූජා කරනවා. එතකොට ඒක පූජාර්හ වෙනවා. එහෙම නැත්නම් ඒක පූජාර්හ වෙන්නේ නැහැ. ඒ මොකද බුදුහාමරේම පිරිසිදු වෙනවා. කලවම් නැති නිසා. ඉතින් සාතන් වහන්සේත් ඒ අනුව බලන පූජාර්හ වෙනවා. බුද්ධයි, සුත බුද්ධයි, අරහත්. සීනාසෝ කියලා කියන්නේ මේ විඤ්ඤාතයේදී හිතට ධර්මතාවයක් වදිනකොට ඒ දකින දේවල් පිළිබඳව තමන්ගේ කම මගේ ගතිය මගේ රුචිය මගේ ආශාවල් වලින් ඒක පොඟවලවා පෙඟුණාට පස්සේ අපි ඒක විකෘති වෙනවා. ඒ විකෘති වීමට මගේකම මගේ රුචි අරුචිකම් වලට කියනවා ආශ්‍රව ධර්ම කියලා එක දෘෂ්ටි කෝණයකින්. රහතන් වහන්සේට එහෙම කලවමක් නැහැ. හිතට ධර්මතාවයක් ඇත ඒක ධර්මතාවයක් වශයෙන් නතර වෙනවා ඒක ආලවට්ටම් කරන්නේ. ඒක පොඟවන්නේ නැහැ ආශ්‍රව වලින්. අන්න ඒ නිසා උන්වහන්සේ ක්ෂීණ වූ ආශ්‍රවයත්තා උත්මන්නාචේ නිසා ක්ෂීණාශ්‍රව කියනවා. Tamante ළඟට ආවට පස්සේ විස බීජ දාන්නේ නැහැ ඒකට. විෂ ගැන්වෙන්නේ නැහැ. එව නැත්තම් ඒක හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ක්ෂීණාශ්‍රවයි. ඊකට වූසිතං වූසිතවා කියලා කියන්නේ Brahmacharya වැස නිම කොටලක්. උන්වහන්සේට තව කළ යුත්තක් ඉතුරුලා නැහැ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා පරිපූර්ණ කළා තියෙනවා. කතකරණීයෝ කියලා කියන්නේ manussාත්ව භාවය ලැබුවක විශ්ින් කළ යුතු උත්තරම කෘත්‍ය කොට නිම කරන ලද්දේ. වැඩ හමාර කරන ලද්දේ. බහ ඔහිත භාරෝ. කෙලස් බර බහා තබන ලද්දේ. ආයේ අනුසේ වශයෙන් හෝ පරිඋත්තාන වශයෙන් හෝ වීතික්කම වශයෙන් කෙලෙස් නැහැ. ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ ස්වార్థය තමන්ගේ අර්ථ සිද්ධිය ක්‍රමයෙන්පත්තු අනුපත්ත සදතෝ ක්‍රමයෙන් ඊ타ත්ම දූෂිත වෙච්ච අසුතවත් පු탁ජනකේ තැන ඉඳලා සෝතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙලා ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සම්පූර්ණ කරලා දැන් ස්වార్థයටපත් වෙලා සදත් සත්‍ාර්ථයටපත් වෙලා ඒ නිසා අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ භවයට බැඳෙන නැවතත් අර ඉපදෙමින් මැරෙමින් අසුතුවත් පු탁ජනෙක් බාටපත් කරන මේ සංයෝජන හැකිලි කොකු ගැට ගලවලා දාන සංයෝජන අයින් කරලා තියෙන්නේ සම්මදඤ්ඤා විමුක්තිය. අඤ්ඤා විමුක්තියට නැත්නම් චේතෝඵල පඤ්ඤාඵල විමුක්තියට මනාකොට පැමිණලක් දා වූ උත්තමයන්න් වහන්සේ විඤ්ඤාතය හඳුනාගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හොඳ කාංශ ලෝහ භාණ්ඩයක් අරගෙන අපි කියමු ගාන්ටාරයක් කියලා. ඒ ගාන්ටාරට තට්ටු කරනකොට ඒ ගාන්ටාර ලෝහය පෙන්නනවා තමන්ගේ අඬෙන් ඒකේ තියෙන කිංකිණි නාවේ නාදයෙන් පෙන්වන ලෝහය හොඳයි ගාන්ටාරේ හදලා තියෙන හොඳයි ගහන එකන ගහන්න දන්නවා එතකොට ඒ ශබ්දෙන් කියන්න පුළුවන්. ඒ අනුව ඒ ගාන්ඨාර ලෝහයේ තියෙන විශිෂ්ටත්වය තට්ටු කරලා තමයි දැනගන්න පුළුවන්. ඉන්ෂා හැම අසුතවත් පු탁ජනෙක්ම තමයි තට්ටු කරපුවාම එයාගේ නිකුත් වෙන සද්දෙන් කීයකි මේ මනුස්ස කවුද කියලා. එහෙම නැත්නම් එයා තට්ටු කරලත් පෙන්වන වෙලාවල් එනවා. නමුත් මේ පැලිරග්ගිය කංශ භාණ්ඩයක් ගත්තොත් එහෙම නැත්නම් පැලිච්ච කඩතොළු වෙච්ච ගාන්ටාරයක් ගත්තොත් ඒකට තට්ටු කරපුවාම ඒකේ ස්වභාවය පෙන්වන ගතිය නෑ නිකම් බොල් සද්දයක් එන්නේ නැවත නැවත ගහන්න උනන්දු කරවන්නේ ගහන එක කරන්නේ එහෙම එපා වෙනව නතරලා නිකන් ඒ තද බල වූ අසුතවත් පු탁ඥය තමන්ගේ ගතිය එයත් එක්ක කරන සෑම ක්‍රියාවකදීම දකින්න වාරයක් පාසා අහන වාරයක් පාසා ගන්ධ රස පාසා විදින වාරයක් පාසා හිතට එන ධර්මතාවයක් පාසා ඔහු තමන්ගේ ස්වභාවය ස්වභාවය කියලා කියන්නේ තණ්හා භාවය, ditthi භාවය, මාන භාවය. හැම ක්‍රියාවකින්ම වගුරුන. රහතන් වහන්සේට එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක නිසා කොච්චර වටිනා කාංශලෝහ භාණ්ඩයකින් නැත්නම් හොඳ ගාන්ටාර ලෝකයෙන් හදලා තිබ්බත් පැලිරක් ගියාට පස්සේ ඒකේ විශිෂ්ට කිංකිණි නාදයක් පවත්න්නේ නැහැ. සාමාන්‍ය සද්දයක් ඇති කරලා තියෙන නිසා කාටවත් යත් එක තට්ටු කර කර ඉඳ හිතෙන්නේ එතකොට දෙන සද්දෙත් උත්කෘෂ්ඨ භාවයක් පෙන්වන්නට හදන්නේ සාමාන්‍ය ලෝකේ ලෝහයකට ගහපු සද්දේ තියෙනවා. ඒ නිසා රාතන් වහන්සේලා අතුරු සම උපාරම්භ නැහැ. එකට එක කියමනක් නැහැ. ඉතින් මෙතනදිත් පේන්න තියෙනවා රාතන් වහන්සේ ඒ නිසා හිතර ධර්මතාවයක් වැඩිච්චාම උන්වහන්සේ ධර්මතාවයේ සාමාන්‍ය පෘ탁ජන වගේම දන්නවා. දැකලා Taman දැනගෙන හෝ නොදැන වංචනික හෝ ෂට මායාවී ගති නිසා Tamanගෙන් නිකුත් වෙන ප්‍රතිචාරය ආපු ධර්මතාවයට වැඩි යමකින් තමයි ප්‍රතිචාර කරන්නේ. ඒකට මොකක් හරි දෙයක් එකතු කරනවා. ඒක තණ්හාව එකතු කරනවා, ඒක දෘෂ්ටි එකතු කරනවා, ඒක මානෙ එකතු කරනවා. එකතු කරපු ගමන් පිට වෙන සද්දෙන් කියන්න පුළුවන් අසුත් මේ රහතන් වහන්සේට බුදුජාන් වහන්සේට මේ පුද්ගලයා මේ ප්‍රතික්‍රියාව කරේ තණ්හාවෙන්ද මාන්නෙන්ද දිට්ඨියෙන්ද කියලා. ඒක නිසා ਸਰවචනසේ ඒ අංශ හොඳට දිනු කරපු නිසා උන්වහන්සේට ආශය අනුශේ ඥානෙ තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ කතා කරනට හැසිරෙනකොට ඒ පුද්ගලයාගෙන් නිකුත්වනේ ප්‍රතික්‍රියාවෙන් තමයි දැනගන්නේ මේ පුද්ගලයා මේ මොහොතේ ඉන්නේ මොන මානසික තත්ත්වෙද කියලා. රහතන් වහන්සේගේ එහෙම එකක් නැහැ. මොකද කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ කොච්චර වටිනා ලෝකකින් කරත් නිකං බොල් ලෝ එකෙන් කරත් එන සද්දේ නෑ. අය තමන්ගේ ගතිය මේ ප්‍රපංච පිළිබිඹු කරන ගතියක් නිප්‍රපංච භාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේට විඤ්ඤාතය විඤ්ඤාතයේ වශයෙන් විශිෂ්ට ඥානයක් තියෙනවා. නමුත් ඒක කොහොමඩක්වත් ආශිර්වාදයෙන් ලැබිච්ච එකක් නෙවෙයි. අනුපත්ත සදත්ව ක්‍රමයෙන් ලබාගෙන තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ සංසාරෙට ප්‍රධාන වශයෙන් බඳින රාගේ නැමැති, ద్వේෂේ නැමැති, මෝහේ නැමැති කියන මේ සංකිලේශ භාව ගත්තොත් රහතන් වහන්සේත් අන්ධ පෘථග්ජනයෙක් වශයෙන් බණ භාවනා කරන කාලේ එහෙම නැත්නම් සාසනට දීලා ගත කරන කාලේ මුලින් මුලින් සීල ශික්ෂා වේදිලා ඉන්න කාලේ එතුමටත් සිද්ධ වෙනවා මේ නිතර පවතින තද කාමරාග තුල රාගයෙන් ඇතිවෙන්නා වූ ආදීනව දැකලා සීල මට්ටමින් එක්කෝ කාමේසු මිච්ඡාචාරායක නතර කරලා තුන්වෙනි ශිල්පදේ රකින්න. එහෙම නැත්නම් Brahmacharya අබ්‍රහ්මචර්යාව දුරු කරලා Brahmacharya වශයෙන් Brahmachari ජීවිත ගත කරනවායි කියලා කියන්නේ රහත් වෙලා නෙවෙයි. රහත් වෙන්න ඉස්සර වෙලා මේ කාමච්ඡන්දේ නැමැති ඝන බහල සංසාර දුකක් ඇති කරන මේ බලවත් කිලේශය වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව තව කෙනෙකුට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කිරීම සීලේදී කරන්නේ ලুকু සද්ධාවකේ. ਸਰවචනාංශයේ ධර්මය සංඝයා ගැන සීලය ගැන සද්ධාවකේ ඒක රබර් බෝරයක් අල්ලගෙන වතුරයට හිර කරගෙන ඉන්නා වගේ කාමච්ඡන්දේට ගොජ දාලා එන්න දෙන්නේ. හැබැයි කාමච්ඡන්දේ නැතුව නෙවෙයි විචක්‍රමණය වෙන්න දෙන්නේ. ඊට පස්සේ පරිඋත්තාන මේ උල්ලංඝනය වෙන්න දෙන්නේ. දීලා ඊම කරගෙන ඉන්නකොට ඒකේ සාර්ථකත්වයක් පේනවනම් එතුමට පැහැදිලිව පේනවා මේක මේ වෙලාවේ විචක්‍රමණය නොවුනට උල්ලංඝනය නොවුනට ඇතුලේ විචක්‍රමණය වෙන්න තරම් පරිඋත්තාන කෙලස් තියෙනවා. සීලයත් මහලු දෙයක්. නමුත් ඒ සීලේ තියෙදි පරිඋත්තාන කෙලෙස් හැඟීමක් තියෙනවා නම් වෙන අනුපත්ත සදත්තෝ කියන ස්වార్థය සලකන කෙනා අනිවාර්යයෙන්ම ඊට යට තියෙන ඒ පරිඋත්තාන කෙලස් පිළිබඳ සැලකිලිමත් වෙනවා. බරපතල සතුරා සතුලගේ බරපතල ලැබුගිනි මට්ටම නැතර කරාට පස්සේ ගින්න තව තියෙනවා නම් ඊටු ටිකක් නිවෙන කම්ම කටයුතු කරනවා වගේ කටයුතු කරනකොට අපි කියනකට චිත්ත භාවනායි කියලා. ඒක සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී සඳහන් වෙනවා. සරාගං වා චිත්තං සරාගං වා චිත්තං පජානාති විතරාගං වා චිත්තං විතරාගං වා චිත්තං පජානාති. මම ඒක කුසල ඡන්ද මේ කාම ඡන්ද කියන නැත්නම් කාමයේ පිළිබඳව කියන එක කෙලේශයක් කරන කතා කරන්නේ කාම මිත්‍යාචාර භ්‍රමචර්ය වශයෙන් සිල්වදෙන් රකින්නවා චිත්ත භාවනා සමාධි භාවනා වශයෙන් සරාගං වා චිත්තං සරාගං වා චිත්තං දිපජානාති කියලා Tamange හිතේ අර වීතික්‍රමණය වෙන මට්ටමට නැති වුණත් ඉස්ත්‍රියාවක් පුරුෂයන් කෙරෙහි පුරුෂයෙක් ස්ත්‍රියාවක් කෙරෙහි රාගය හිතක් පහළ වෙනවනම් මේ දැනගත්තට පස්සේ අසුබ භාවනා වඩලා එහෙම නැත්නම් නවසීවතික පබ්බ වශයෙන් වඩලා සමහර විචක මරණානුස්සතිය වඩලා සරාග හිත ආවට පස්සේ ඒ සරාග හිතට ප්‍රතිනිධිය ප්‍රතිවිෂ වශයෙන් අසුබේ වඩන්න දාන. ඒ වගේම විතරාගං වාහිතං කියලා ඒ වෙලාවට මට රාගේ නැහැ කියලා දැනගත්තා නම් ඒකත් දැනගන්න. ඉතින් මේක අනික් අපි ද්වේෂ ගැන කතා කරනවා නම් මේත් එක්කම සමාන්තරව කියන්න පුළුවන් සදෝ සංවාචිත්තං සදෝ සංවාචිත්තං චපදානාති විතදෝ සංවාචිත්තං විතදෝ සංවාචිත්තං චපදානාති. ඒතකොට ද්වේෂේ නම් තමයි නිතර තියෙන කියලා දැනගත්තට සීල වශයෙන් සතුම් මැරීම හොරකම් කිරීමෙන් වළකින්න අදිෂ්ඨාන කරගන්නවා. සමාධි වශයෙන් මෛත්‍රී භාවනා කරනවා. කරලා මේ මතුවෙන ද්වේෂය දැනගෙන එහා සමාන ප්‍රමාණයක මෛත්‍රී වන්නකොට ද්වේෂය නැති කරන්න පුළුවන් බව දාන්න. මේ විදිහට ඒ ඒ ක්ලේශය පරිඋත්තාන මට්ටමටත් සංසිඳවා ගැනීමට ශක්තිය ඇති ක්‍රමවේදයේ දන්න කෙනාට අපි කියනවා සමත භාවනා සමර්ථය සමත භාවනා සමත්ව කළාට මෙතනදී කරන්නේ රාගේ මතුවෙනකොට අසුභ භාවනා වඩලා ඒක යටපත් කරනවා. ද්වේෂේ මතුවෙනකොට මෛත්‍රී භාවනා කළා යටපත් කරාට ද්වේෂේ මතුවෙන මූල ස්වභාවය ඉතුරු වෙනවා. ඒ නිසා ඒ කෙනාට ධම්මානුස්සතිය වඩනකොට ධම්මානුස්සති වේලාවේදී විශේෂයෙන්ම සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමි අච්ඡත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා Tamange හිතේ අරතරන් දැඩි වගුරුවන තුරු තෙත් කරවන සුළු කාමයක් නැති වුණාට හිතේ නීවරණ මට්ටමේ කාමයක් නැති වුණාට කාමය කියන මූලික අනුසේ ශක්තිය නැති කරලා නැති නිසා ඒක මතුවෙනකොට මගේ సంతානේ දැන් කාමච්ඡන්දේ කියනවා කියලා දැනගන්න. ඒ වගේම අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝසු පදාන. තමන්ගේ හිතේ කාමච්ඡන්දේ නැති වෙලාවල් දැනගන්න පුළුවන් නැති වෙලාවෙදී දැනගන්න. අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පාදෝ හොති චන්දපජාන. කාමච්ඡන්දේ නැති තැනක කාමවස්තුවක් දැකලා මෙන්න දැන් කාමෙමත් වෙනවා කියලා ඒක දැනගන්න. උප්පන්නං වා කාමච්ඡන්දං අනු පහිනෝ හොති චන්දපජාන. කාමච්ඡන්දේ තිබිලා එක්කෝ සීලේ අදිෂ්ඨාන කරලා. එහෙම නැත්නම් අසුභ භාවනා කරලා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් කිලිම මුණ දීලා ඒකේ හටගන්ම අර ආරම්භයේදී බලාන ඉන්නකොට ඒ පුද්ගලට වාසියක් හම්බ වෙනවා. මේම හටගන්නා දෙයක් උච්චතාවයට යනකම් කාමෙන්තෙත් නොවි ඇති හැටි වශයෙන් බලාන ඉන්නවනම් ඒ කාමයේ අදාළ හේතු ධර්ම නැතිවීමෙන් ඡය වී යන ආකාරය. කාමයාගේ බැස යෑම. වැය වීම. Nirodhe දැක ගන්න පුළුවන්. අන්න එමෙ Nirodhe කාමච්ඡන්දය යටපත් කළා නෙවෙයි, සීලෙන් අදිෂ්ඨාන කළා නෙවෙයි, ඇති වෙන දේ නැති වෙනවා කියන අදහසෙන් දකින්නකට අපි කියනවා මුලැමැදාක දැකීම නැත්නම් විපස්සනා. එතකොට මේ පුද්ගලයා පුංචි පුංචි කාමච්ඡන්ද එනකොට ඉස්සර වගේ කලබල වෙලා අසුභාන කරන්න යන්නෙත් නෑ. එතන සීලාදිෂ්ඨාන කරන එක මත රඳාපවතිනෙත් නෑ. ඔන්න ඒ දෙක යට තේන පුංචි පුංචි කාම ආශාවල් එන්න. එන්නර්ලා එකේ මුලැමැදාක වශයෙන් බලනකොට පුංචි පුංචි කාම ආශාවන් යටපත් කිරීමේ ශක්තිය ප්‍රතිශක්තිය විපස්සනායි වැඩ. එතකොට අදිෂ්ඨාන ශක්තියක් වෙනවා මේට වැඩිය ටිකක් වැඩි කාමච්ඡන්දයක් වුණත් එන්න ඕන කියලා කරගෙන කරගෙන කරගෙන යනකොට යාගේ අනුසේ වශයෙන් හෝ කාමච්ඡන්දේ ඉඳ තියෙනව ගෙවා දැමීමක් සිද්ධ වෙලා දවසක උපමන්නං වා කාමච්ඡන්දං පහීනෝ හෝති පහීනං වා කාමච්ඡන්දං ආයතින් අනුප්පාදෝ හෝති මේ පහව ගියා වූ කාමච්ඡන්දේ නැමැති මේ කෙලේශය කුණ ආයෙනම් එන්නේ නැහැ කියලා නැති නොවෙනා තාලෙට නැවත මතු නොවෙනා තාලෙට නැති වෙලා යන වෙලාවක් දක්නවා අපි ඒකට කියනවා මාර්ග ඥාන අවස්ථාව කියලා ඵල ඥාන අවස්ථාව කියලා ඒක සාමාන්‍යයෙන් කාමච්ඡන්දේ ගැන කතා කරනකොට නම් හරිවටීට සිද්ධ වෙන්නේ අනාගාමි මාර්ග ඥානයි. රහතන් වහන්සේ එකක් දැකලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේට කාමච්ඡන්දේ නොයනව නෙවෙයි කාමච්ඡන්දේ ආවට පස්සේ ඒ කාමච්ඡන්දයේ අවස්ථා තුනක් ලාමක අවස්ථාව, මධ්‍යම අවස්ථාව සහ ගොරෝසු අවස්ථාව. එහෙම නැත්නම් අනුසය කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස්, වීතික්‍රම කෙලෙස්. ඒ තුනට ආයුධ තුනක් තියෙනවා. ඒක නිසා කාමච්ඡන්දයට වැඩි කාමච්ඡන්දෙට එච්චරම යටත් වෙන බය වෙන ගතියක් නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ ආපුවාම මේ ආයුධ නැති එක්කන එක්ක කාමෙන් තෙත් වෙන නැත්නම් කාමයට වෛර කරනවා. මෙන්න මේ කාමච්ඡන්දේ ආවට පස්සේ කාමයෙන් තෙත් වෙන ගතිය හෝ කාමයට වෛර කරන ගතිය තමයි මෙතන විඤ්ඤාත්ය කියලා සඳහන් කරන්නේ. කාමේන මෙති ධර්මතාවයේ හිතට ඇවිල්ලා වදිනකොට ඒ කාමයේ කාමයේ වශයෙන් අඳුනගන්නේ නෑ එක්කෝ ඒකට ආශ කරනවා. කාමයේ ක්‍රියාවට ආ වූ කාමයට ආ වූ කාමරාග අනුසය නිසා මට මේක දවල් එළිය කරගන්න බෑ ඒක නිසා මම හීනෙන් හරි කරගන්නවා. එහෙම නැත්නම් වංචනිකව හෝ කරගන්න වංක්‍රව හෝ කරගන්න ඕන කියලා ඒ කාමය තනවාරයි. එහෙම නැත්නම් මවන්නේකට මේ කාමච්ඡන්දය ආවා මේක හොඳ නෑ කියලා කාමච්ඡන්දයට ද්වේෂ කරනවා. මෙන්න මේ විදිහට කාම අරමුණක් ඉදිරියට ආවට පස්සේ ඒ කාම අරමුණට එක්ක රාගේ එක්ක ද්වේෂය ඇති කිරීම එහෙම නැත්නම් හිතෙන් ඇති කරන මේ ප්‍රතික්‍රියාවට තමයි විඤ්ඤාතය කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේ ඒක හොඳට දැකලා ඒකත් තාමත් ඇති නොවෙනවද කියලා කියන්නත් බෑ. නමුත් ඒක ඒක වශයෙන් දන්න නිසා රහතන් වහන්සේ ඒකට වාල් වෙන්නේ නෑ. ඒ විඤ්ඤාතේ රහතන් වහන්සේගේ වාල් භාවයටපත් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේ මේ විඤ්ඤාතං මේ චිනමඤ්ඤති. මේ ඇතිවෙච්ච කාගයක් ඇතිවෙන්නට රාගයට ඇති ආශාව හෝ ද්වේෂය මෙච්චර ඇඳ තියෙන වෙන එකක් වෙන දෙයක් නැහැ. මේක මම කියාගන්නෙත් නැහැ, මගේ කියාගන්නෙත් නැහැ, මේකෙන් මම වෙනවා කියන්නෙත් නැහැ, මේ මේක තමයි මම කියලා කියන්නෙත් නැහැ. ඒ මොකද උන්වහන්සේ ඒක සීලේ මට්ටමින් දැකලා තිනවා, සමාධි මට්ටමින් දැකලා තිනවා, ප්‍රඥා මට්ටමින් දැකලා තිනවා. ඒක නිසා කාමරාග ආදී ඒ බරපතල කෙලෙස් තුන ගත්තත් රහතන් වහන්සේටත් ඒ කෙලෙස් නොවනව නෙවෙයි විඤ්ඤාතං විඤ්ඤාතතෝ අභිඤ්ඤාය කියලා තියෙනවා. මෙතන මේ විඥානයේ විඥාතය ඇති වෙන්න කාමයේ හේතු වෙන්නත් පුළුවන් ද්වේෂයේ හේතු වෙන්නත් පුළුවන් රට ව්‍යාපෝ තේජෝ වායෝ ආදී වෙන දෙයක් හේතු වෙන්නත් පුළුවන් රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් මොන දෙයක් ඇති කරත් ඒ මතුවෙන දෙයට කැමැත්ත හෝ අකමැත්ත ඒක ස්වභාවික ධර්මතාවය රූපන් දිස් චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං සෝතේන සද්දං සායිත්වා සුත්වා uppajjati manapan uppajjati amanapa ගන්දේන ඝාණං ඝාණේන ගන්ධං ගහයිත්වා uppajjati manapan uppajjati amanapa මේ විදිහට හැම ඉන්ද්‍රිය ධර්මයකටම අදාළ බාහිරාතනත් එක ගැටිච්ච ගමන් ඒ ඇති වෙන පෙනීම තුල ඇසීම තුල ගන්ධ රස පහස තුල අනිවාර්යයෙන්ම අසුතවත් පෘථග්ජනයට නැත්තම් සීක පුද්ගලයාට මනාපමනාප දෙක පහළ මේ මනාපමනාප දෙකට තමයි මෙතන මේ විඤ්ඤාතය කියලා සඳහන් කරන්නේ. ඉතින් මේක හුඟක් වෙලාවට විඥාණය කියලා පටලවා ගන්න වෙලාවක් තියෙනවා. නමුත් ඒ අපේ මජ්ක්‍ධිම නිකාය වගේ සූත්‍රවල විඤ්ඤාතය විඤ්ඤාතයේ වශයෙන්ම සඳහන් වෙලා තියෙනවා. මේ නිසා මේක විස්තර කිරීමට යන අටුවාචාරින් වහන්සේලා මේකෙදී හරි සංකීර්ණ ක්‍රමයකට තමයි විස්තර කළ දෙන්න හදන්නේ ඒක හරිද වැරදිද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් ඒකෙන් පේනවා මෙතන කොච්චර විපිරියාශයක් විපල්ලාශයක් එහෙම නැත්නම් සූක්ෂම දෙයක් වෙනවා. ඒකෙදී කියනවා ඇහැට රූපයක් දකිමු. අපි හිතනවා අපි හිතමු කැපිපේන විදියට පෙන්නකොට භද්‍ර යවවන වයසේ පසු වෙන පුරුෂයෙකුට ඒහා සමාන මැද වයසේ ලදරුව ලපටි වයසේ ඉන්න මහතත් නැති කෙට්ටුත් නැති කළුත් නැති සුදුත් නැති උසත් නැති මිටිත් නැති මැද වයසේ අවුරුදු 16ක් විශිගානක් අතර වෙන කාන්තාවක් දකින්නකොට මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම සිත් පැහැර ගන්න අවස්ථාවේදී. ඒක කෙරෙහි මනාපමනාප පහළ වෙනවා. දකින්න රූපේ ඒ අර මධ්‍යම වයසේ මධ්‍යම රසේ මධ්‍යම ප්‍රමාණයේ ඉන්න ස්ත්‍රියාව. ඒ රූපේ වදිනවා වදිනවා වදින නිසා ඒ ශබ්ද ආහන ගඳ බලන රස බලන හිතන දේවල් අමතක කරලා රූප බලන්නෙක් බවට පත් වෙනවා. මොකද මේ වෙලාවේ හැටියට පේන තියෙන වැඩියෙන්ම සිත් පහරන සිත් පැහැර ගන්න වටිනා දේ ඒකයි. ඒ නිසා පළවෙනි මතාවට ඒ චිත්ත වීතියක් දුවනකොට මේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ මේ සබ්බචිත්ත සාධාන চৈতසික පහළ වෙනවා ස්පර්ශයක් තමයි ඇති වෙන්නේ අර රූපය ඇවිල්ලා ඇහැට වැදිලා ඇහි හිත පහළ වෙලා ස්පර්ශේ පහළ වෙනවා ඒ ස්පර්ශේ පහළ වෙනවත් එක්කම ඊගාවට එන චිත්ත වීතියේදී ඕනේ නම් පුළුවන් අපිට සද්දයක් අහන්න ගඳක් බලන්න රසක් බලන්න පහසක් ලබන්න පොදු චිත්ත වීති එකින් එක එකින් අලවලා වගේ තිබුණාට ඒව එකිනෙකට වග වෙලා නැහැ නමුත් ඒ රූපේ සිත් පැහැර ගන්න එකක් නම් අපි අනිවාර්යම චේතනාවක් පහළනවා මේ රූපෙම අනේ මට තව චිත්තක්ෂණයක් දිගට බලන්න ලැබේවා කියලා. එතකොට මේ දෙවෙනි චිත්ත වීතියේදී ස්පර්ශය නෙවෙයි මුල් වෙන්නේ චේතනාව. චේතනා මුල් කරගත්ත චිත්ත විද්‍යාව පහන. එතකොට මේ චේතනාවත් එක්කම අර ඉස්සල්ලා රූපේ දකින්නකොටම දෙවිනි සැරේ බැලීම තරම් ඇතිවෙච්ච ආශාවෙන් තෙත් වෙච්ච එනසම් කාමරාගානුසයෙන් තෙත්විච්ච හිතකින් තමයි දෙවෙනි චේතනා පහළ වෙන්නේ මේ රූපයෙන් මට බලන්න ලැබේවා. එතකොට දකින්නේ ස්ත්‍රී රූපේ නෙවෙයි ස්ත්‍රී රූපයට ඇතිවෙච්ච රාගයත් එක්කමයි පෙඟිලා. අන්නේ පෙඟීමත් දකින්නවත් එක්කම හිත කියන්නේ රූපේ දකින්නයි කියලා තමයි. නමුත් මේ වෙනට රූපෙට වැඩිය යමක් දකින්න. මොකද හේතුව අපේ රූපේ කෙරේ තියෙන ලබ්බැඳියාව නිසා තමයි දෙවෙනි වතාවටත් ඒක බලන්න ඉල්ලන්නේ. ඒක සිද්ධ වුණොත් දෙවෙනි වතාවට අපි දකින්නේ අපේ ලබඳියාවෙන් අපේ ආලවට්ටමේ අපේ වර්ණ ගැනීමේ අපේ ආශයෙන් අපේ අනුසයේ තෙත් වෙච්ච හිත හිතකින් දකින්න. එතකොට ඒ දකින්නේ ප්‍රകൃතියමත් නෙවෙයි. ඊට පස්සේ මේ තමා විසින් දැන් මේකට එකතු කරන ලද විඤ්ඤාතයක් තියෙනවනේ මේ ස්ත්‍රී රූපේ මට නැවත නැවත දකින්න වෙනවා හොඳයි. මේක මේ වෙලාවේදී ෆොටෝ එකට ගන්න තියෙනවා හොඳයි. වීඩියෝ කර ගන්න තියෙනවා හොඳයි. මේක හොඳට ලොකු කරලා තියාගන්න හොඳයි කියලා ඉතින් දිගින් දිගට දිගින් දිගට හිතිලි පහළ වෙන්නේ අර ආශාව නිසාමයි ඒ නිසා මේ දකින්නේ නিত্য සුඛ සුබ නැත්නම් නිමිත්තක් ගායි ව්‍යංජනක් ගායි වෙනවා මේක නිමිටි කරනවා කියන්නේ චිත්තක්ෂණ දෙකක්වත් පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා නැත්නම් නිමිටි කරන්න බෑ අපේ හිතට ඒ කියන්නේ පළවෙනි වතාවටම ආපాతගත වෙන වෙලාවේදී ස්පර්ශය මුල් කරගෙන චිත්ත වීදියට මේ රූපේ රස විඳින්න බෑ ඒකෙන් කරන්නේ ඇහැ කන දිවනාසය වහලා කනට හිත දාන එක විතරයි. ඇහැට හිත දාන එක විතරයි. ඊට පස්සේ ඇහැ නැවත නැවතත් මේ රූපේ බලන්න යනකොට තමයි රස වින්දනය කරන්න පුළුවන් වෙන්නේ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ව්‍යංජන අනුව්‍යංජන වශයෙන්. මෙන්න මේ යම් විදියකට රූපයක් දැකලා නිමිත්තක් ගායි හෝතු හෝති ව්‍යංජනක් ගායි හෝති වුණොත් ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ වෙනකොට ඒ රූපෙට බැඳීමක් ඇති වෙලා ඉවරයි. ඊට පස්සේ අපි දකින්නේ ව්‍යංජන අනුව්‍යංජන සහිතව නමුත් මේ ව්‍යංජන අනුව්‍යංජන සියල්ලම ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුබයි කියන මංගල දර්ශනයෙන් බලන්න. නමුත් ධර්මතාවයේ වශයෙන් මේ දේවල් නිට්ටය සුඛ සුබ නැති නිසා ඒව පෙරලි වලටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. මේ විපරිණාමයටපත් වෙනකොට ඒක ස්ථිර වේවා, නිට්ටය වේවා, සුඛ සුබ වේවා කියන හිත පෙලෙන්න පටන් ගන්නවා. ඇත්තටම රූප වෙනස් වෙන එකට පෙළෙනවා නම් ඒක සාධාරණයි. දැන් මේ වෙනස් වෙන්නේ විස්තර කරගන්න හදන්නේ රූපේ නෙවෙයි Taman විසින් ඒ රූපේට වගුරුවන ලද ආරූඪ කරන ලද කාම තණ්හාව කාම ආශවය නිසා ඇතිවෙච්ච නිත්‍ය සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව ඉස්තිර කරන්න හදනවා. නමුත් ඒක වෙනස් වෙනකොට ඒ ඒ සංඥාව ඇති කරපු විඤ්ඤාතිය ඇති කරපු මනුෂයා දුකටපත් වෙනවා. මං හිතපු දේ හිතපු තාලෙන් වෙන්නේ නැහැ. මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේක වෙනස් වෙන තත්ත්වයටපත් වෙනවා මේක පෙළෙනවා මට ඕන කරලා තියෙන එක පෙළෙන්නේ නැතුව ස්ථිරව තියාගන්න කියලා ඒ ඇති කරපු විඤ්ඤාතය තමයි විපරිණාමයට යන්න දෙන්න කැමති නැති වෙන්නේ නමුත් ධර්මතාවය යන විපරිණාමයටපත් වෙනවා පත් වෙනකොට දුකක් ඇති වෙනවා ඒ දුක මගේ කියා ගන්න. නමුත් රහතන් වහන්සේ මේ ශේක පුද්ගල අවස්ථාවේදී උන්වහන්සේ පුරුදු කළ තියෙනවා චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං කියන එක බුදු වචනේ අහලා තියෙනවා. එහෙම නැත්නම් න ව්‍යංජන න නිමිත්තක් ගායෝ හෝති න ව්‍යංජනක් ගායෝති කියලා පුහුණුවක් කරලා තියෙනවා මේ ගන්න රූපය නිමිටි කරන්න එපා චිත්තක්ෂණ දෙකක් එකට පවතින දෙයක් කියලා හීටින්ගින්ව හිතන්නත් එපා. අනුව්‍යංජන ගන්නත් එපා මේකේ නිකට කොහොමද නල කොහොමද hina වෙනකොට කොහොමද අඬනකොට කොහොමද කියලා ව්‍යංජන අනුව්‍යංජන ගන්නත් එපා යත්වාදි කරන මේ තංග සංගතම් විරත්තං කුප්පජ්ජති පාපක අකුසල ධම්ම තස්ස සංවරය අපජ්ජති යම් ආකාරයකින් මේ නිමිති ගන්න ගියොත් ව්‍යංජනන ව්‍යංජන ගන්න ගියොත් මේ රූපය හේතු කරගෙන යම් පාපක අකුසල ධර්ම පහළ වෙන්න පුළුවන් නම් ඒක නොවීම පිණිස සංවර වෙනවා කියලා කියන්නේ මේ රූපය මත කෙලස් පහළ වෙන්නේ රූපය මත අපි ඇති කරන මේ අගයන් ආඩම්බර මතයි. විඤ්ඤාතය මතයි. එහෙම නැත්නම් ඒ වගුරුවන අනුසය ආශව ධර්ම මතයි. අන්න ඒවා මතු නොවීම පිණිස රූපයක් බලනවා බලනවා බලනවා බලනවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනකොට ඒ රූපේ මතින් අර රූපේ නැති කරන්න අපිට බෑ. නමුත් රූපේ මතින් ඇති වෙන්න පුළුවන්. යම් ආකාරයක විඤ්ඤාතේ පදනම් කරගත්ත රාග දෝෂ මොහෙන්න තියෙනවනේ නැති කරන්න බැරි වුණත් ඒක ඇති වෙන හැටි පිළිබඳ යාන්ත්‍රණය දැකගැනීමේ ශක්තියක් තිබිච්ච නිසා තමයි මේ හේක උත්තරමනාච රහත් උනේ. ඒ නිසා රහතන් වහන්සේටත් අර වගේ මධ්‍යම වයසේ ඉන්න බත්‍ර යවුණ ස්ත්‍රියාවක් දැක්කොත් පුරුෂයෙක් වශයෙන් ඒ අර වාගෙම අවශ්‍යතාවයන් පහළ වෙනවා. එහෙම නැත්නම් ඒ දැකීම පහළ වෙනවා. දැකීම පහළ වෙනවත් එක්කම පුරුද්දට ඒක පිළිබඳව අසංගතං විහරන්තං පාප පාපක අකුසල ධම්මා ආපජ්ජති සංවරයෙන් තොරවම තුනනම් මෙන්න මේ මේ ಜಾති කෙලස් මේකෙන් පහළ වෙන්න ඉඩ තියෙනවා කියන එක පහළ වෙන්න ඉස්සෙල්ලම දකින්න නිසා උන්වහන්සේට ඕනේ නම් මේ මනරම්ම්‍ය රූපේ තියෙනව භයානකකම දැක ගන්න පුළුවන් අනේ භාවනාවකින් තොරව බුද්ධ සරණක් දහම් සරණක් සංඝ සරණක් සීලකින් සොර මිනිස්සයා මේක දැක්කට පස්සේ රාගය ඇති වෙනවා කියන එක මොකද කරන්නේ බල්ලෙකුට බැල්ලිගේ පුක දැක්කට පස්සේ ඒකේ පිටිපස්සේ යනවයි කියන එකේ බලකන්න දෙයක් නැහැ. බලකන්න බෑ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Taman මේ ශික්ෂණය කරන කෙනෙක් වශයෙන් Tamanට ඒ වගේ වෙනකොට මේ දකින රූපයේ නෙවෙයි මේක තියෙන එකට ආරූඪ කරන අපිට බැල්ලික පුක දැක්කට රාගයක් ඇති වෙන්නේ නැහැ. අපිට දැක්ින්ද වෙන්නේ තියෙන ඒකට අදාළ දෙයක්. ඒ වගේ එක එකනා එක එකනා දකින දෙයින් රාගය ඇති කරන්නේ Tamanගේ හිතේ තියෙන චේතනා මතින් නැත්නම් තමන්ගේ හිතේ තියෙන අනුසේ මතින් තමන්ගේ හිතේ තියෙන ආශ්‍රව ධර්ම මතින් මිස රූපේ නෙවෙයි කියනක තේරුම් අර ගන්නවක ගෝකමාරි මොකද අපේ හිතේ ඒ තරම් සංසාරගතව දැන් මේ තියෙන ලෝක ලෝකායත විෂයන් මතින් තත්ත්වගත කරලා තියෙන්නේ රූපයයි කෙලස් තියෙනවා කියලා. ඉතින් රහතන් වහන්සේ සීක පුද්ගලික වශයෙන් රූපයෙහි නෙවෙයි කෙලස් තියෙන රූපේ දැකීමෙන් පහල කරන වගුරුවන මේ විඤ්ඤාතේ මෙන්න මේ විඤ්ඤාතය රූපෙන් වෙන්කොට හඳුනා ගන්නවා කියලා කියන්නේ රූප ධර්මය බාහ්‍ය ආයතනය කියලා කියන්නේ පිටින් ඇවිල්ලා චක්කුද්්වාරේ වැදිලා චක්කු විඥානය පහල කරන ධර්මතාවය. මේ විඤ්ඤාතය කියන්නේ ඇතුලේ තිබිලා පිටතට වැක්කෙන දේ. ඉතින් මේ පිටින් ඇතුලට එන එකයි ඇතුලෙන් පිටත එන එකයි මේ දෙක අඳුනා ගන්න බැරි නම් අසරණයි අනාතයි. මේ නිසා වෙන්න ඇති දරුවචනාංශය මතක් කරන්නේ ආශ්වාස කරනකොට පිටින් ඇතුළට එන එකයි ප්‍රශ්වාස කරනකොට පිටුටි ඇතුළේ තියෙන එක පිටට යන එකයි වෙන් කරලා හඳුනාගන්නේ. මේක ලේසි නෑ. ගොයදෙනෙක් කියන ආශ්වාස ප්‍රශ්වාසය වෙන් කරන්න බෑ. මට දැනෙනවා විශේෂයෙන්ම සමතේ කරනාට කියනවා බලන්නත් එපයි කියලා. හුස්ම දන්නවා නම් ඇති. නමුත් විපස්සනා කරනකොට කියනවා ආශ්වාසය කියලා කියන්නේ බාහිර තියෙන දේක් ඇතුළට එනවා. සම්මතය හැටියට. ඊට ප්‍රසවාසය කියලා කියන්නේ පිටුදී ඇතුලේ තියෙන පිට දාන. බලන්න කියනවා මේ දෙකම නාසිකාග්‍රය හෝ උඩුතලය හෝ පිම්බි මැකිලින් වශයෙන් යනකොට මේ ඇතුල් වෙන එක පිට වෙන එකෙන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. මේක හරිම අමාරුයි. විපස්සනා කරනකොට මේ කියලා දෙන්න ගියාම ගොඩනෙක් මූණ අඟුල් කර ගන්නවා. හරි සංකීර්ණ කිරීමක් මේ කරන්නේ. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මේ කරන්නේ මෙව්ව පුළුවන් ද මේ සෝපා කළා මෙව්ව දැනගත්තද? එහෙම නැත්නම් පටාචාරාව ඌව දැනගෙන ද ඒ වෙලාවේ සෝවන් උනේ කියලා ප්‍රශ්න නගනවා. නමුත් මේ ආස්වාද ප්‍රසවාස දෙකේ තියෙන අභ්‍යන්තරින් ඉඳලා ඇතුළට බාහිරට යන එකක් බාහිරට ඇතුළට යන එකත් මෙතෙන්දි සිද්ධ වෙන්නේ රූප ධර්මයක් වර්ණ රූපයක් චක්සුද්්වාරයට ආපాతගත වෙනවයි කියලා කියන්නේ පළවෙනි චිත්තක්ෂණයේදී සිදුවෙන පසපංචයක ධර්මවල ස්පර්ශය තමයි මුල් වෙන්නේ. ස්පර්ශයට හේතු වෙන්නේ බාහිර තියෙන රූපය ඇවිල්ලා වදින එක. නමුත් ඒක නැවත බලන්න ඕනෑ කියන ආශාවත් එක දෙවෙනි සැරේ බලනකොට තියෙන්නේ ඇතුලේ තියෙන අනුසේ වශයක් ආසව වාසියක් පංචනික ගතියක් ෂට ගතියක් මායාවී ගතියක් ඒකට වගුරු වෙනවා මේ දෙක දැක ගන්න බැරිකම නිසායි මිනිස්සු මේ බාහිර ලෝකයේ මට්ටම් කරන්න හදනවා බාහිර ලෝකේ රාග දස් වලින් අයින් කරන්න හදනවා දුප්පතුන් නැති ලෝක හදන්න හදනවා එහෙම නැත්නම් මේ ලෝකයා සික්කනේ ඉක්මීට ගන්න නම් මේක සඳහා වසංගත රෝගයක් තියෙනවා සදා සදාචාරවාදී කියලා සංශෝධනවාදී කියලා ඒගොල්ලන්ගේ වැඩේම දකින්නකොට රාගය ඇති වෙන දේවල් අයින් කරන්න හදනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ වස්තුවේ රාග තියෙන. ඕක තමයි සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන රජුරු කළේ. කිසියම් හිතෙත් දෙන දෙයක් පේන්න තිබෙන්නේ නැහැ. මොකද ඒක දැකලා කලකිරෙයි කියලා. මොකද සුද්ධෝදන රජුරු හිතුවේ මේ කලකිරීම තියෙන රූපේ කියලා. එහෙම හිතන්න පුළුවන්. මොකද ඉස්ලාම දාසේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිදෙක් දකින්නකොටම කලකිරීම ඇති නොකෝ. එතකොට චන්නට ඒක පහළ වුණා. චන්නත් ඒකම දැක්කා. චන්නක් දැක්කා ලෙඩෙක් මහල්ලෙක් මලකඳපයි. එතුමා කිව්වේ සිද්ධාර්ථ කුමාරට කියලා දුන්නා. මොකද්ද මේ කියලා හපම මේ තමයි ලෙඩෙක්. මොකද්ද ලෙඩෙක් කියන්නේ? ලෙඩෙක් කියලා කියන්නේ ඕක මිනිස්සුන් රැත් වෙන එකක්. ඒතකොට මටත් වෙයිද? එහෙනම්. ආ මෙයාට කලකිරීම පානවා කියපු චන්නට බාලුනේ නැහැ. ඒ කීවැනි චන්න කලින් දැකලා තියෙන හිතයි කිව්වා කියලා. කොයි එකෙන් හරි සිද්ධාර්ථ කුමාරයා ළඟ තිබුණු ඒ පෙරනිමිති දකින්න පෙරම් පොරක හිත නිසා ඒකේ නිමිති උන්වහන්සේ ගත්තා ඒක මේ කලකිරෙන පැත්තට. ඒ වගේම තමයි දෙයක් දැකලා එකෙන් ගන්න නිමිත්ත ඡන්නගෙන් සිද්ධාර්ථ කුමාරයා වෙනස්. ඊටත් වැඩිය වෙනස් නිමිත්තක් තමයි ගන්න ඇත්තේ සුද්ධෝදන රජුට. මෙන්න මේ විදිහට නිමිත්තක් ගායි හෝති ව්‍යංජනක් ගායි හෝති කියන එක තමයි පෘථග්ජන ලෝකේ මේක හොඳටම දන්න මනුස්සයා තමයි ජනමාධ්‍යකාරයයි වෙළඳ ව්‍යාපාර ප්‍රචාරක දැන්වීම කරන මිනිහා. ඒ මිනිහා දන්නවා මනුස්සාර කොක්ක ගන්න හැටි. කොච්චර සදාචාර ගති වෙන්න ගත්තත් වෙළඳ ප්‍රචාරක දැන්වීමක කාගේ කුප්පන ගතිය, ද්වේෂෙන් අවසන ගතිය ලස්සනට පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්නේ පොඩ්ඩක් අතිශෝක්ති වශයෙන් තියෙනවා. ස්වභාවය පොඩ්ඩක් පන්නලා. ඉතින් ඒක එච්චර සදාචාරාත්මක නැති නිසා ඒක ලෝකේ කියනවා වෙළඳ ප්‍රචාරක වශයෙන් කිව්වට කමක් නැහැ. ඒ ඇමරිකාවේ තියෙනවා තෙල් జాතියක් මේ ආප පුච්චනකොට ආප්පේ ගැලවෙන්න දානවනේ තෙල්. තැටියට තෙල් දානවා ඉස්සර අපේ අම්මලා කරන්නේ මේ පිටර කෑල්ලක් අරගෙන කොට්ටනික බැඳලා ඒක අතුල්ලනවා මේ ආප මිශ්‍රණේ වක් කරන්න ඉස්සර ඒක හොඳට ගැලවෙන්නේ. ඒ වගේ තියෙනවා මේ තෙල් జాතියක් ඒ තැටියට දානවා ස්ප්‍රේ කරනවා. ඒක යටින් ගහලා තිනවා මේ තෙල් නැත බය වෙන දෙයක් නැහැ කියලා. ඉතින් කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් මේ තෙල් විකුණන්නේ. අම කියන මේ එක සැරයක් මිලක පුවාට යන තෙල් ප්‍රමාණය මැරෙන්න තරම් ප්‍රමාණවත් නැති නිසා මේක තෙල් නැහැ කියලා තමයි විකුණන්නේ. විකුණන්නේ තෙල්. යටින් ගහන මේකේ ෆැට් නැහැ. බය වෙන දෙයක් නැහැ. කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. ඇයි කියලා අපම කියනවා එක සැරයක් මේක ගාව ඉන්න ඩෝස් එක ගණන් කරලා තියෙන්නේ ඒකේ කොලෙස්ටරෝල් ඇති කරන්නේ නැහැ කියලා. හැබැයි විකුණන්නේ තෙල්. මේ වගේ පාහර වැඩ කරන්නේ ඔය දිනුවේ සම්මත රටවල ඉන්න විරඳ ප්‍රචාරවල අපෙත් එච්චරයි. ඒකට හේතුව මොකද අපි මේ දෙයක් දකිනකොට ඇති දේ ඇති හැටියෙන් දකින්නට වැඩිය මගේකම මාදුතු දේ නැත්නම් මගේ රුචිකත්වය මේ ෂේර්ගෙම කරන්නේ අර දේ ආලවට්ටම් කරන එකයි සංස්කරණය කරන එකයි. අන්නේ සංස්කරණය කරන ක්‍රම හතරක් මේ මූලපරියාය සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා විඤ්ඤාතං මාමඤ්ඤි විඤ්ඤාතං කියලා කියන්නේ මේ ඒ දකින්න රූපයේම රාගයක් තියෙනවා කියලා ඒ රාගේ නිසයි මම මේ දැක්කේ නැත්නම් මම වෙන දෙයක් බලන්න තිබුණානේ කියලා ඒකේ රාගේ තියෙනවායි කියලා රාගයයි දෙක එකයි කියලා ගණන් ගන්න. එහෙම නැත්නම් එයින් රාගේ වෙනවයි කියලා. ඒ රූපයෙන් මට රාගේ දනවනවායි කියලා. නැත්නම් රූපයෙහි සත්‍යමි විභක්ති පංචමි විභක්ති අතර වෙනස පෙන්වනවා. එහෙම නැත්නම් ඒ ඇතිවෙච්ච රාගය නැත්නම් විඤ්ඤාතය මගේ එකක් කියලා. ඒකෙන් තමයි මමය හැදේ. එතන එතන මමය හැදෙන්නේ මේ ඇති වෙන විඤ්ඤාති කියලා විඤ්ඤාතං මඤ්ඤති විඤ්ඤාතස්මින් මඤ්ඤති විඤ්ඤාතතෝ මඤ්ඤති විඤ්ඤාතම් මේති මඤ්ඤති කියලා හතර ආකාරයකින් මේක වෙන්න ඉඩ තියෙනවා. ඒ සිද්ධ වෙන එක එතනදීම දැකලා රූපය එකක් රූපේ මත පහළ වෙච්ච ආකල්ප එකක් කියලා වෙන්කොට දැන ගැනීම තමයි සීක බුද්ධිලා විසින් කළ යුත්තේ. ලේසි නෑ. ඒක කියනවා ආස්වාස ප්‍රසවාසය ඇති කරන්නේ. ආස්වාද ප්‍රසවාසයේ දකින්නට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරලා හොඳට දැනගෙන ගොරෝසුවට පවතින ආස්වාද ප්‍රසවාසයේ තියෙන වෙලාවේදී ඒකේ තියෙනවා 11 ආකාරයක් ඒකට රුචි වෙන්න පුළුවන් අරුචි වෙන්න පුළුවන් නැත්නම් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න ගොරෝසු වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් දුර වෙන්න පුළුවන් ඇතුළ වෙන්න පුළුවන් පිට වෙන්න පුළුවන් අතීතනාගත වර්තමාන වශයෙන් කාලත්‍රයට වැටෙන මේ ඔක්කොම දැක්කනම් ගොරෝසු ආනපන දැක්කනම් ක්‍රමයෙන් ආනපන කරගෙන කරගෙන යනකොට ඒ විශේෂයි වෙනස් වෙමින් යන ආනාපානයේ විශේෂයි අපිට ඇති වෙන ආකල්ප රාශියක් තියෙනවා. රූප වශයෙන් ආකල්ප වශයෙන් පහළ වෙනවා, වේදනා වශයෙන් ආකල්ප වශයෙන් පහළ වෙනවා, විඥාන වශයෙන් ආකල්ප වශයෙන් පහළ වෙනවා, සංස්කාර වශයෙන් පහළ විඥාන වශයෙන් පහළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ පරිණාමයේ විශේෂයි. ගුරුසුතනilla සිවුම් වෙනකොට ප්‍රියතන ඉඳලා අප්‍රිය වෙනකොට නැත්නම් අප්‍රියතනලා ප්‍රිය වෙනකොට වේදනාවල වෙනසක් ඇති වෙනවා. සංඥාවේ වෙනසක් ඇති වෙනවා. සංස්කරණයේ වෙනසක් ඇති වෙනවා. විඥානයේ වෙනසක් ඇති වෙනවා. ඒ හැම තැනකදීම පැටලෙන්න අවස්ථාව තියෙනවා. පැටලෙන අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනක් තියෙනවා. දෙකක්ම පැටලෙයි. සහිතයි එකයි මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. ඒ රූපය සිවුම් වේගන යනකොට, අප්‍රිය වේගන යනකොට, ඈත් වේගන යනකොට, අතීතනාගත වශයෙන් නොපිනී යනකොට ඒ කෙරෙහි යට වෙන මේ ආකල්ප සියල්ලම දැනගෙන ඒවට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ගියා නම් ඔන්න පළවෙනි සැරේට රූප පිළිබඳ ආකල්ප වලින් ගැලවෙන එකට කියනවා කායනපසනාවේ දක්ෂ වෙනවා කියලා. ඊට පස්සේ වේදනා මට්ටම් දෙකකින් බිම දානවා. හුඟක් සතුට ඇති කරනවා හුඟක් කනගාට ඇති කරනවා මේ දෙකේම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වේදනාව පිළිබඳව දක්ෂ වෙලා අදුක්කම සුඛ වේදනාව හඳුනාගත්තාම අපි කියන වේදනානුපස්සනාවේ දක්ෂ වුණා. ඊට පස්සේ චිත්ත පරිසංකාර කියනකොට සංඥාවත් එතනම තියෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සන ධම්මානුපස්සන යනකොට ඒ විශේෂ සංස්කරණය නොකිරීම ඒ විශේෂ විඤ්ඤාත පහළ නොකිරීම ආදී ක්‍රම මතින් ඊතුරු ධර්මතා දෙකම මේ විනස් වෙමින් පවතින රූපස්කන්ධය විශේෂ ආකල්ප සම්පත්තියේ ලොකු වෙනස්කමක් තියෙනවා මේක කවදාකවත් පොතක ලියලා බෙල්ලන්න පුළුවන් එකක් නෙමෙයි සරුවචන සඳහන් කරන අන්ත දෙක අතහැරලා මැදමාවතේ ගියොත් ගැටුම් අඩුයි. අන්ත දෙක තමයි යන පාර හරිද කියලා සැක කරනවා. එහෙම නැත්නම් මේකේ ගන්න දෙයක් නැහැ දැන් එන්ට එන්ට එන්ට එන්ට නොපිනී යනවා එපා වුණා කියලා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ආයාස කරනවා. මේ මොනවාවත් නොකර මේ ආස්වාද ප්‍රසආසයේ විශේෂ ආස්වාද ප්‍රසආසයේ මූල කර්මත්තානේ නම් කරගෙන යනකොට ඇති වෙන මේ ආකල්ප දිහා බලාන හිටියොත් පමණක් ඒ පුද්ගලට විඤ්ඤාතය කියලා මේ හිතින් එළියට දාන දේ. හිතින් වගුරුවන දේ. හිතින් දක්වන ප්‍රතිචාර ප්‍රතික්‍රියා මේක දිහා බලාන ඉන්නකොට තේරෙනවා මේවා සම්පූර්ණ අහඹයක්. ඇත්තටම ඒක දකින පුද්ගලයාටත් ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ. නමුත් නොදැනුවත්ව මේ පුද්ගලයා මේක මගේ කියලායි කියේ. මේක මම කියාගෙනයි කියේ. මේක මගේ ආත්මය කියාගෙනයි කියේ. ඉතින් මේවා මතුවෙනකොට සර්වචන්නාංශේ මහා කරුණාවේ සඳහන් කරනවා රූප ගෙවිගෙන යනකොට ඇති වෙනවා නම් බයක්, චකිතයක්, සංකාවක් වගේ දෙයක්. ඒ බය, චකිත, සංකාතා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා පැත්තකට කරන්න කියනවා. එතන රූප ගෙවිගෙන යනකොට ඇති වෙනවා සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක්. ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා බැහැර කරන්න කියනවා. බැහැර කරොත් පමණක් රූපේ දිහා බලනකොට රූපේ ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙනවා. ඒක මතට විඤ්ඤාත වගුරුවන්න ඕන කමක් නැහැ. එනේන විඤ්ඤාතය නේතම්මම නේසෝවමස්ස නමේසෝවත්ත. මෙතන මේ සූත්‍රය කියලා තියෙන්නේ විඤ්ඤාතං නමඤ්ඤි විඤ්ඤාන විඤ්ඤාතස්මින් නමඤ්ඤි විඤ්ඤාතතෝ නමඤ්ඤි විඤ්ඤාතං මේති නමඤ්ඤි කියලා. ඒවා නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ලුණු කෙඩියක පොතු අරිනා වගේ. කේල් ගහක් පතුරු ගහනවා වගේ මෙහෙම අඩු කරන අඩු කරන කප කප කප කව යන්න පටන් අරගත්තොත් යන්න පුළුවන් වුණොත් ඒ පුදුරට තේනවා මේ රූපයාගේ පරිණාමයේ සිදු වෙනකොට මේ ආකල්පයන්ගේ ඇති වෙන පරිණාමයේ විශේෂයි දැක්ම අවදි භාවය එළඹ සිටි 100ක් තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. අනෙක් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට මේක කියලා දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ කර දක්වන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ කිව්වට අහන්නෙත් නෑ ඕනම කෙනෙක් කියන්නේ රූපයක් බලලා රූපේ රස විඳින්න නැත්නම් මුකටද ඒ රූපේ බලලා. ඒ චිත්‍රපටියක් අපි බලන්නේ ඒක ශෝකාන්තයක් හෝ දුක්ඛාන්තයක් නිසා. අපි දන්නවා සල්ලි දීලා මේ දුක්ඛාන්තයක් බලන්න යන්නේ කියලා. නමුත් ඒක දුක හොඳට දනවනවා නම් අඬ අඬ බැලුවා නම් අපි අධ්‍යක්ෂකට ස්තුති කරනවා. ඒ වගේම සුඛාන්ත චිත්‍රපටියක් බලවලේ හොඳට සුඛය දුන්නා නම් අපි අධ්‍යක්ෂකට ස්තුති කරනවා සල්ලිත් යවනවා. ඒ නිකන් කිචික වාගෙන hina වෙනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් කිව්වට පස්සේ කියනවා අපිට රසාස්වාදේ නැති නිසා මේ චිත්‍රපටි ගැන විවේචනය කරන්න කියලා. මුළු සරුවචනාන්ති කියලා තියෙනවා රුන්න මිදම් බික්කවේ ගීතං නච් උම්මත්තක මිදම් බික්කවේ නච්ඡං කියලා. මහන්නේ මේ ගයනවයි කියලා කියන්නේ ඇඬිල්ලක් කියලා බාර ගන්නilla නටනවයි කියලා කියන්නේ පිස්සුවක් කියලා බාර ගන්නටි කියලා කියනවා. ඉතින් අපිට උගන්වන්න හදනවා අපිට රසාස්වාදේ නැතිකම මේ කතා කරන්නේ. ඉතින් බුදුහාඳුර අපිට උගන්ලා තියෙන දේන් බලනකොට ඒකේ ඇති හැටිය දැක්කනම් මෙතන තියෙන හුදු සුදු තිරයකට වැච්ච ආලෝක ටිකක් පමණයි. ඒ මතින් මේ රාග ద్వේෂ නැත්නම් ආසා උපදවා ගන්නා වගේ තමයි එදිනදා ජීවිතෙත් ඔච්චරම තමයි. භාවනා කරනකොට ආනාපානේ වෙනස් වීම දිහා දක්වන ආකල්පෙත් ඔච්චරම තමයි. මේ ඔක්කොම විඤ්ඤාතයක් පමණයි විඥාණය වෙන එක. විඥානයේ විසින් ප්‍රසූත කරන දෙයක් තමයි විඤ්ඤාතය කියන්නේ. ප්‍රඥාව විසින් ප්‍රසූත කරන තියෙනවා පඤ්ඤත්ති කියලා. විඥානයේ විසින් ප්‍රසූත කරන තියෙනවා විඤ්ඤාති කියලා. ඒ විඤ්ඤාති වල කියන නම තමයි විඤ්ඤාතය කියලා. ඉතින් මේ නිසාම මහායාන නිකායක් ඇති වුණා යෝගාචාර කියලා. ඒ යෝගාචාරයකට කියන තවත් නමක් තමයි විඤ්ඤාත ඒක හොඳ නමක් තියෙනවා මේකෙන් මෙන එක විඤ්ඤාති මාත් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. නමුත් ඒක අවුරුදු ගාණක් මේ අදහස මිනිහ නිසා දැන් ඒ කියන්නේ විඥාන මාත්‍රතා සිද්ධි කියලා. විඥාන මාත්‍රතා සිද්ධි කියනකොට සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා. ලෝකේ කියන්නේ විඥාන මාත්‍රයක් නෙවෙයි ලෝකේ කියන්නේ විඥාත මාත්‍රයක් විතරයි අපි ඇති කරගන්න මතවාදයක් මේ ලෝකේ තියෙන්නේ. ආකල්ප මතයි අපි ජීවත් වෙන්නේ. ආකල්ප වෙනස් වෙනකොට මමෙකුත් නැහැ, පුද්ගලයාත් වෙනස් වෙනවා. අපි තාමත්ම දැඩිව ආකල්ප වල එකතකින් බැඳිලා අනික් පැත්තෙන් සීල සමාධි ප්‍රඥා පුරන්න හදනවා කියලා කියන්නේ පිස්සු වැදෙන්න තියෙන කෙටිම මාර්ගය. අපි තේරුම් ගන්න ඕනේ මේ ආකල්ප වල වෙනසක් ඇති වෙනවා නම් ශික්ෂාවක් නැහැ. ඒක සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් වෙනවා. විශේෂයෙන්ම ප්‍රඥා විපස්සනාට ගියාට පස්සේ මේ ආකල්ප නැමැති වීදුරු මාලිගාවට ගල්වදිනවා. ඉතින් අපි ඒක රක්ෂණය කරන්නයි ඒක ආරක්ෂා කරන්නයි පටන් අරගත්තොත් අපිට පේන්නේ විඥානය කියලා කියන්නේ නාස්තික දෙයක් කියලා. මේ විපස්සනා කියන්නේ. විපස්සනා කියන්නේ නාස්තික දෙයක්. මේ තීන දේවල් නැති කරන දෙයක් කියලා. ඒ නිසා බුද්ධ ධර්ම ඇතුළෙන්මයි මේ විපස්සනාවට වෛරකම් හතුරුකම් කරේ. මොකද පිටි මිනිසුන් එක අදාළ නැහැ. මිනිස්සු කවදාකවත් දන්නේ නැහැ. ඒ නිසා තමන් සීලක ඉඳලා සමාධික ඉඳලා විපස්සනාට නගිනකොටම කටකරෝසන ගතියක් තේරෙනවා. නුරුස්නා ගතියක් තේරෙනවා. ප්‍රශ්න කරන ගතියක් තේරෙනවා. අනුන්ගේ වැඩේ නුරුස්නා කරන ගතියක් එනවා. ඉතින් ඒක එනකොට මුඟ දෙනෙක් හිතන්නේ මේ ඔළුව නරක් වෙලායි කියලා සයිකියාට්‍රික් කෙනෙක් ගාඩ ගිහිල්ලා බෙහෙත් ටිකක් බීලා අර පරණ තිබුණු පිස්සුව තියාගෙන ඉන්නවා. දන්න කණවැන්දුම හොඳයි නොදන්න දීකට වැඩියි. නමුත් විපස්සනා කරනකොට අනිවාර්යයෙන්ම සෝනට බය නම් යක්කුන්ට බය නම් සෝනේ කියලා හදන්න නැතුව වගේ මේ විඤ්ඤාතයේ ඉතින් වගුරුවන ලද මේ දෙයි තින අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දන්නවනම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එක අනාත්ම පැත්තට දාන්නේ මොන්න තරම් දක්ෂකමක්ද කියලා තේරෙනවා. තියෙන දෙයක් නම් ඒක රැකගන්න උත්සාහ කරලා කමන්නේ. මේක මේ කිය වගුරුවන ලද ආකල්පයක්. ඒ වගුරුන් ලද ආකල්පයේ නিত্য සුඛ සුභ වශයෙන් පහල කරාට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වටපත් වෙනවා. පත් වෙනකොට ඒකට තැවෙන ගතිය තමයි දුක් වෙනවා. ඒ කියන්නේ මේ දුක මගේ නෙවෙයි න ะ. මේ දුක මට නෙවෙයි න ะ. මේක මගේ ආත්මේ නෙවෙයි න ะ. ඒක මමමයි මගේමයි ආත්මේමයි කියලා බදාගෙන විදිනේ කරන්න විදින්න අයිතිවාසිකමකුත් තියෙනවා. ඒකට තකතිරුකම කියලා කියනවා. එimhe නෙවෙයි කියලා කියන්න පුළුවන් නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමකුත් මේ ජීවිතේෙම තියෙනවා. ඒක තියෙනවට විපස්සනාව කියලා කියනවා. ඉතින් සරුවචනංශ මේ දෙක පෙන්නලා දෙනවා. අසුතුත් පුතඥාන මේ ඇති වෙන විඤ්ඤාතය මේක මම මගේ ආත්මය කියලා ඒක සඳහා අවසාන ලේ බිඳු දක්වා සටන් කරන එක රැක ගන්න. උත්‍රාතන්නාංශය දන්න ලෝකේ ඉන්නා තාකින් මේ වගේ જાතිය කියලා කිසි කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ විඤ්ඤාතයක් විතරයි මේක. කණ්ණාඩියකට මූණ බලනකොට කණ්ණාඩිය මතුවෙන පිළිඹුවක් විතරයි මේක. මම නෙවෙයි. මම මගේ රූපයේ පිළිමිබුවක් විතරයි. මේ කණ්ණාඩිය ඇදලා පිළිමිබුව ඇදයි. වතුර කරකට මූණ බිලා බලනකොට හොඳට පිළිමිබුව පේනවා. නමුත් හුඟක් වෙලා බලනකොට හුස්ම පාරක් වදිනවා පිළිමිබුව ඇද වෙනවා. ඒ නිසා පු탁ජනගේ කණ්ණාඩිය එකක්වත් කෙලින්නේ නැහැ. එක ලොක් කරන කණ්ණාඩි එක පුංචි කරන කණ්ණාඩි. එහෙම නැත්නම් ඇද කණ්ණාඩි. ඒ නිසා ඒකෙන් බලලා තමයි අපි මේ මනින්නේ. මේ කරගෙන කරගෙන යනකොට කණ්ණාඩිය ඍජු වෙනවා. ආකල්ප සම්පත්තියත් හැදෙනවා. සරුවචනාංශය අපට කෙලින් තියෙන කණ්ණාඩියක් වගේ උන්වහන්සේ ළඟට ගියාම උන්වහන්සේට තට්ටු කරලා කියන්න පුළුවන් මේකේ තියෙන රාගයද, ద్వේෂයද, මෝහයද කියලා. ඒ පුද්ගලයාට තේරෙන්නේ නැති වුණාට ඒ වගේම තමයි සරුවචනාංශ ළඟට ගිහිල්ලා තට්ටු කරාට තට්ටු කරන එකනට තට්ටු වෙනවා මිස සරුවචනාංශයට තට්ටු වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ අකුප්පා චේතෝ විමුක්තියට ගිහිල්ලා තියෙනවා. රහතන් වහන්සේත් ඒමයි. එසේ වුණත් රහතන් වහන්සේට රූපයක් දකින්නකොට පෙනීමේ කටයුත්ත සිද්ධ වෙනවා මේ පෙනීම නිසා සුභ සංඥා අසුභ සංඥා එහෙම නැත්නම් මධ්‍යස්ථ සංඥා පහළ උන්වහන්සේ දෙයි තුනම සමසේ පහළ වෙන්න පුළුවන්. අසුචි බඩක් දැකලා බලකුණක් දැකලා ගැරටිකුණක් දැකලා අසුභේ පහළ කරගන්න පුළුවන් සුභේ පහළ කරගන්න පුළුවන් සුභ අසුභ දෙක මැදට යන්න පුළුවන් වටිනා හොඳ ලස්සන බතරය වුණ වයසේ ස්ත්‍රියාවක් දැකලා ඒ සුභේ පහළ කරගන්න පුළුවන් අසුභේ පහළ කරගන්න පුළුවන් අදුක්කම සුඛ එහෙම නැත්නම් සුභ අසුභ පහළ කරගන්න පුළුවන් එහෙම නැත්නම් නිකන් සාමාන්‍යයෙන් වනපත් වනපන්ත සේනාසන දර්ශනයක් දැකලා ඒකේ සුභේකුත් නැහැ ඒකේ අසුභේකුත් නැහැ ඒක සුභාසුභ දෙක තියෙනවා ඕන එකක් පහල කරන නිසා සාතන් වහන්සේට විඤ්ඤාත තුනක් තියෙන නිසා පොසත් පුතඥයට එකයි තියෙන්නේ රාග දර්ශනයක් දැක්කොත් රාග දර්ශනෙමයි ඒ මතම මැරෙන්න හදනවා ඒකෙම ගැලෙනවා ද්වේෂ දර්ශනයක් දැක්කොත් ද්වේෂෙමයි තියෙන නිසා ඒකේ වාල්කමක් එහෙම නැතුව රාග ద్వේෂ දේවල් නොවන දෙයක් දැක්කම පුතජන ගණන් ගන්නෙම නෑ ඒක අමතක කළා දලා කොහේන් හරි රාගය දනවන කොහේන් හරි ద్వේෂය දනවන කුප්පණ දේක උදේ ඉඳලා හැන්ද වෙනකන් හැපි හැපි ඉන්නවා අර කණ්ණාඩියක් දැකපු වඳුරා රිලවා ඒක අල්ලන්න හදනවා වගේ කතරලා යන්නේ නැහැ කාලා ගියත් ආපහු එතෙන්ට ඇවිල්ලා ඒකම බල බල හැපිලා ඉන්නවා වගේ අර තමන්ගේම රූපේ තමන්ගේම විඤ්ඤාතය දැකලා ඒක මගේ ඒක මම ඒක මගේ ආත්මය කියාගෙන මේ කරන කටයුත්ත පුදුමාකාර වෙහෙසක් දක්වන තු කරන වැඩ. ඒක විචිත්‍රයි. පු탁යන් ලෝකේ හරීම විචිත්‍රයි. ඒ මොකද ඒ පුද්ගලයාට ඇහැට එන රූපේ ආපాతගත වෙන රූපයත් ඒ මතට වගුරුවන ආකල්පයත් නැත්නම් ආසමනුෂ්‍ය ධර්මයක් දෙක වින්කුල අන්තර ගන්න බෑ. ඒ නිසා අනිවාර්යම රූපේ කෙලස් තියනවා කියන හැඟීමෙන් ගියාට පස්සේ එයා ඒ විඤ්ඤාතේ මම කියා ගන්නවා. මගේ කියා ගන්න ඊට පස්සේ ඒක රැකීම සඳහා තමයි කැසපට ගහගෙන ඔය ප්‍රතිපත්ති හදාගෙන සමිති හදාගෙන ප්‍රකාශන කරගෙන මේක සිංහල බුද්ධ ආගම මේක අපි රකින්න ඕනේ මම නැතිදා මේ රට ඔබටයි ඔබේ යාළුවන්ටයි එහෙලියන්ටයි කියලා පුදුමාකාර ලයාවකින් කටයුතු කරන මොකක්වත්ම නිසා නෙවෙයි සක්කාය දිට්ඨිය නිසා තමයි. Tamanට Tamanට ඇති ආසාව නිසා. Taman Taman උසස් කියලා ගන්න මාන්නේ නිසා. එහෙම නැත්නම් තමන්ගේ රුචිකත්වයේ නිසා. ඉතින් කවදා හෝ මේක මේ தත්වෙන් දැක්කා නම් වෙහෙසක් නැහැ. ප්‍රයෝජන සලකලා හම්බෙච්ච බතක් කාලා. දීගාතක දිකාරගත්ත පැතුලේ බුදියාගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. අන්න එහෙම කෙනාට අපි කියනවා ක්ෂීණාශ්‍රවයි කියලා. එහෙම නැත්නම් ඔහිත භාරෝ මේ කෙලෙස් බර බිම තැබෝ අනුපත්ත සදත්තෝ ක්‍රමානුකූලව ස්වార్థයටපත් වෙච්ච කෙනා. ඉතින් මේක උංගා ගැඹුරුයි. ඒ ගැඹුරු මොකද? තරම් පටලවගෙන තින්සනොත් සරල උපමාවක් කියනවා නම් දැන් ඉපදිච්ච ගමන් පොඩි ළමයෙක් දිහා බලනකොට රහතන් වහන්සේ කෙනෙක් වගේ. එයාට කිසිම ආකල්ප සම්පත්තියක් නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ අම්මා තාත්තා දෙන දේ කරන් හිටපුවාම මේ දරුවා දිහා බලන එකත් අම්මටත් සැපක් තාත්තටත් සැපක් අසල්වැසියන්ට සැපක්. විවිධ කාදා ප්‍රතික්‍රියා කරන්නේ. කවදාක ප්‍රතික්‍රියා කරන්නේ. ਸਰවඥාන්සේ සඳහන් කරන ਸਰවඥාන්සේගේ දැනුමෙන් මහන්නේ මේ වනාන්තරයේ විතර වටිනා වෙන කිසිම දෙයක් මම ලෝකේ දකින්නේ නැහැ කියලා ඒක අවුව වැඩිච්ච වෙලාවේ අවුව අල්ල ගන්න. වැස්ස වැඩිච්ච වෙලාවේ වැස්ස නතර කර ගන්න. උලඳාපෙලාවේ වැඩ කර ගන්නවා. වැඩ කරගෙන කවම දහහක්වත් මට අසවල් දෙය දියව් කියලා අයිතිවාසිකම් සඳහා සටන් කරන්නේත් නැහැ. හැබැයි මනුස්සයට අවශ්‍ය කරන සෑම දෙයක්ම දෙනවා. කවදාක ප්‍රතික්‍රියාවක් නැහැ කැලේ. මනුස්සයා ගියොත් ඒ කැලේ කපන්න කැලේ කපන්න ගන්න පොරවට ලී කැලක් දෙන්නේ කැලේම තමයි. ඒ ගහ කපල බිම දානකම් ගහේ හේවනත් ලබා දෙනවා. ඒ තරම්ම උපේක්ෂා සාගත පද්ධතියක් වෙන එකක් සර්වඥාන්සේ දකින්නයි. ඒ නිසා රහත් වුණාට පස්සෙත් නිකන් පොඩි දරුවෙක් වාගේ කැලයක් වාගේ කරා පැමිණෙන ඕන කෙනෙකුට Tamangen කරන දේ කටයුතු කරනවා මිසක් ඒ මනුස්සයා අපට කරලා යන දේ ඒක යා කරගන්න දෙයක් විතරයි අපි මේ ඉන්නේ මේක රකින්න නෙවෙයි මේකෙන් පස්සේ වැඩ ඉවර කරලා යණ්ඩයි. ඒක නිසා ඒක දිහා බලන් ඉන්නවා. අනේ මමත් අසුතත් පුතක් යන කාලේ මේ වගේ තනෙන් කිරිබිල තනේ හපලා ගියා. දැන් අඩු ගානේ කවුරු හරි හැපුවටවත් කේන්ති ගන්න නැතුව අලුතෙන් විඤ්ඤාත පහල කරගන්න තු පහල වෙන තාක් යම් විචාත තියෙනවනම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා නේතම් මම නේසෝමස්මි නැත්තම් මේකේ තියෙන විදියට කල්පනා කරලා ඒවා මම නෙවෙයි කියා ගන්න තියෙන අවශ්‍යතාවය බලන්න පටන් අරගත්තාම ලෝකයා බනින්නේ සාමාන්‍ය ලෝකයා බනින්නේ කැක්කුමක් නැතිකම කියලා. හැඟීමක් නැතිකම රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, සදාචාර ගැන හැඟීමක් නැතුව කියලා. නමුත් මේ රහතන් වහන්සේ කියලා කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි, හොඳටම සීල ශික්ෂාවක ඉඳලා, සමාධි ශික්ෂාවක ඉඳලා, විපස්සනා වශයෙන් ප්‍රඥා ශික්ෂාවක් කරලයි මේ ලෝකයා පිළිගන්න මතිමතාන්තර වලට වෙනස්ව ගඟ දිගේ ඉහළට යන මතිමතාන්තර වගේකට ගිහිල්ලා මේ දෙයක් දකින්නකොට අහනකොට ගන්ධ රස පහල විඳිනකොට හිතනකොට Tamange හිතින් ඒ මතට පහල වෙන ආකල්ප ඒවා ආකල්ප පමණක් බව විඤ්ඤාත පමණක් බව දන්න නිසා රහතනාන්සට එන එන අවස්ථාවේදී රූපේ රූපේ වශයෙන් දකින්න පුළුවන් අර ආලවට්ටම නැතුව අර දැල බඳ ගන්න නැතුව ඉතින් එතකොට හැම වෙලාවෙම රහතනාන්සගේ හිත ප්‍රසන්නයි ඒ වගේම එලඹ සිටි 100ක් තියෙනවා දකින්නේ මායා කරපු දෙයක් නෙවෙයි. මායා කරපු දෙයක් දකින්න ඕන දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පෘථග්ජනෙක් හොඳට අඳුර ගන්න පුළුවන් රහතන් වහන්සේට මේ මිනිස්සයා මේ මේ දේවල් මේ කටයුතු කරන්නේ කොතනදී පටලවා ගන්නද කියලා. රූප මට්ටමින් පටලවා ගන්නද, වේදනා මට්ටමින් පටලවා ගන්නද, සංඥා මට්ටමින් පටලවා ගන්නද, සංස්කාර මට්ටමින් පටලවා ගන්නද, විඥාන මට්ටමින් පටලවා ගන්නද ඒ අතර අතුර යනකොට ඒ ඒ පටලවිලි ගලවගෙන කවදාකවත් බුදුහාමර ගැන නෙවෙයි යන්නේ යන්නේ කෙමෙක් යන්නේ තමන්ගෙම කැපකිරීම. ඒ නිසා මේ පුදුලයන්ගෙන් ඒක අමතක කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් පටලවා ගත්තට අනුකම්පාවක් මිසක් සමහර ලාට ගහන බයින වෙලාවල් තියෙනවා. අම්මා කෙනෙක් දරුවන්ට ගහනවා වගේ. නමුත් බලන්න පුළුවන් තරම් ප්‍රතික්‍රියා නොකර අරස කරගන්න. ඒ නිසා ਸਰවඥාන්සේ අර අසුතත්තුතක් ගැන විස්තර කියලා සුතවත්තරිය ශාවකයාගේ සීක පුද්ගලගේ විස්තර කියලා රහතන් වහන්සේට කියනකොට තමයි අපිට මේ අවස්ථා තුන මූල ධර්මානුකූලව හෝ එහෙම නැත්නම් තම තමන්ගේ භාවනා ධර්මයේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෝට තියෙනවා මේක කළ හැක්කක් බව. එහෙම නැත්නම් කියන්නේ මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ තියෙනවා කරන්න බෑ. කටපාඩම් කරන්න පුළුවන් විභාග ලියන්න පුළුවන් PhD ගන්න විතරයි භාවනා කරන්න බෑ කියලා හිතනවා. නමුත් ලාවට හරි ආස්වාද ප්‍රසවාසයේ 11 ආකාරය දැකලා වේදනාව වශයෙන් සංඥා වශයෙන් දැකීමට තරම් ඉස්සරහට ගිය කෙනෙක් නම් අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියලා රහත් හිතක් ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඉමගේ වචනෙන් කියනවා නම් ඒ විදිහේ ආකල්පයන්ගේ යත්තා වූ මේ වෙස් ගන්නන ගතිය දන්නවනම් නිවන කියන එක අත්දකින්න පුළුවන්. නිවන කියලා කියන්නේ මේ ලෝකෙමයි කිසිම වෙනසක් නැත්තේ ප්‍රතික්‍රියා විරහිතයි. හරියට කැලේ වගේ. හරියට ගහක් වගේ ඔය විශේෂිකුටිට ගියාම ඒ දසන් ඥානන්ද සාන්ති කියන්නේ මට මේ ගස් ගැන ඊර්ෂ්‍යා හිතනවා කියන ඒ ගස් සත් මිනිස්සු වගේම වැඩෙනවා. ජාතිය බෝ කරනවා. පරිසරණයට හැඩ ගැහෙනවා. ඔව් කවදාකවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරියට භාවනා කරලා rahat වෙලා. අපිට බෑ. අපිට මොනාරි වෙනකොට කුප්පණ ගති පහළ වෙනවා. එහෙම නැත්නම් විඤ්ඤාත පහනවා. අපිට තියෙන්නේ මේක ගහක් නෙවෙයි මේකේ විඤ්ඤාත පහළ වෙනවා. මේ ටික විඤ්ඤාතයි කියලා අවබෝධ කරගන්න තමයි අපි මේ සුත්තමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනා වශයෙන් වැඩ කරන්නේ. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් කටයුතු කරන්නේ. ඒක කරනකොට තමයි අර පරිඋත්ථාන විති විතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් නැති වෙනකොට ඔය කියන தත්ත්වය තමයි ප්‍රകൃතිය. ඉතින් මේ ප්‍රകൃතිය සඳහා ගමන් කිරීමට කටයුතු කර නැත්නම් මේ ධර්ම දේශනාවත් හේතුවක් උදකාරයක් වේවා විලා ඇති ඇටි දක් ගන්න ශක්තිය දයිට බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සිළු දිනාට සනසි මුදා වේවා කියලා හොඳයි අපි පැයකුත් විනාඩි 5ක් වගේ කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒ වාදයෙන් හේතු කළ යුතු මතිමතාන්තරෝ ප්‍රශ්න වූ ප්‍රකාශ තියෙනවනම් අපි ඒකත් ඉවසලා සාකච්ඡා කරලා එහෙම නැත්නම් හෝ ඒවා ඉවර කරලා හෝ අපි පේන්න පින්න කාටත් පින් පැවණීමේ ඥාති ශීපත් කර ගැනීම නිසා අපි අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම ශීපත් කිරීමේ මේ දේශනා වාරයේ ශ්‍රවණ වාරයේ સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා කියන්න කරන්න දෙයක් තියෙනවා කරුණා කළා මතු කරන්න කියලා ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මාත්‍යක් ප්‍රකාශ කරනවත් එක්කම ඒ ගැන පැහැදිලි කිරීමක් ගන්නයි මේ කතා කරන්නේ. දැන් අපි රහතන් වහන්සේ කෙනෙකුට අනුසය කෙලෙස් ධර්ම නැහැ කියලා අපි විශ්වාස කරනවා දන්නතරමින්. එතකොට දැන් මට නික හැඟීමක් ඇති වුණා ඒක පැහැදිලි කරගන්න මේ ප්‍රශ්නේ අහන්නේ දැන් රහතන් වහන්සේ කෙනෙකුට උපච්චති මනාපං උපච්චති අමනාපං කියන දේ ඇති වෙනකොට හරි මනාපමනාපේ හරි ඇති වෙනකොට ඊටාත්ම මූලික தത്വයකින් විතරයි ඒක ඇති වෙන්නේ මොකද අනුසය ධර්ම නැති නිසා ඒ මත වන්දනා කිරීමක් හෝ ප්‍රපංච කිරීමක් හෝ ඇති වෙන්නේ නැති නිසා එතකොට බොහෝ විට ඒ தත්ත්වේ නැති කෙනෙකුට ඒ ඒ ඒ මූලික தත්ත්වය අවබෝධ කර ගැනීම පවා අපහසුයක් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියමනට කිව්වට පුද්ගලයෙකුට වගේම කැමැත්තක් පහළ වෙනවා හරි අකමැත්තක් පහළ වෙනවා හරි කියලා මට හිතෙනවා දැන් අපි තින් ස්ලයිසිං ඔෆ් ටයිම් එක ඉතාමත්ම කෙටි වශයෙන් සංසිද්ධියක් කොටස් කරලා බලනකොට අපේ යම්කිසි රූපයකට අපි මන බඳිනා රූපයකට ඇහැ ගිය ගමන්ම ඉතාමත්ම හිතාගන්න බැරි වේගයෙන් සංසිද්ධි වර්ගයක් පහළ වෙනවා. ඒ අනුව ස්වාමින්වහන්සේ දේශනාවේ කියෝ වගේ මනෝ මතින්ම මානසිකාරය ඇති වෙලා නොයෙකුත් දේම නැති වේගෙන සංසිද්ධි පෙළක් යනවා. එතකොට අපි රූමත් කාන්තාවකට කැමැත්ත ඇති වෙනවා කියන්නේ එක අර මූලික අවස්ථාව අපිට අල්ලන්න බෑ. එතකොට ඒ අපි දකින්නේ රහතන් වහන්සේ දකින්නවා කියන ඉතුවට ඒ තත්ත්වෙනු ඊටාම මූලික තත්ත්වයකින් මෙතන නැවතීමක් සිදු වෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒක ඇත්තට විස්තර කරන්න හදන්නේ අමාරු පොත් කියලා තමයි විස්තර කරන්න වෙන්නේ දිගයි. මොකද ඕනම ශිල්පයක් ගත්තාම ලෝකයේ අපි බාස්කෙනෙක් ගාව කලුකල් කරන්න ගියත් එයා කියනවා මෙන්න මෙතෙන්ට ගහපන් කියලා මරේ බලන්න. ගහනවා ගහනවා ගහනවා ගහනවා පළවෙනි ගැහිලි වලට කිසිම විදියට කල කතා කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා බාස් දන්නවා මෙතන මරේ තියෙන කියලා උඳුනලා දිනවා ගහනවා ගහනවා ගහනවා ඒක තැනකදී උපුරනවා ඊට පස්සේ හිතනවා අර එතෙන් යන ගන්න හිතනවා මේ බාස් මේ පට්ට ගැටෙන්න බැඩ ගන්න මිසක් මෙලෝ ආරයක් මේක නෑ කියලා. ඊට පස්සෙත් ඉන්න සද්ධාව නැතුව කිනොත් මීයා මරවල වැඩ ගන්නවා කියලා අතහැරියොත් ඉවරයි. දෙවෙනි සැරේ තේරුම් ගත්තොත් මීයා කියනවා මෙන්න මෙහෙම ගහපන් කියලා එයා පෙන්නලා දෙනවා මරයා. දෙවෙනි දැසෙත් ගහනකොට යම් කිසි ආපු දෙකන මම ගැහුවනම් මේ පාර නෙවෙයි ගහන්නේ. මම වැත්තන වෙනතර කර ගහන්නේ කොච්චර ගැහුවා පුපුරන්නේ. උත් මේ බාස් මරේ පෙන්නලා දෙනවා. හැබැයි ඉච්චර ඌ කූල් එකේ ඉන්න සුරුත්ව බීබී පැත්තකට. ගහලා ගහලා ගහලා හතර සැරේ 15 සැරේ ගහන තමයි තියෙන්නේ ගලේ මරයක් තියෙනවා. දරේ මරයක් තියෙනවා. හැම දෙයකටම ආරයක් තියෙනවා. බාස් පෙන්නලා නිකන් ඉන්නවා. අපි කිව්වොත් එමේ මහන්සි කියලා අතහැරියොත් අපිට කතාවත් බාස් කෙනෙක් වෙන්නේ නැහැ. බාස් වුණාට පස්සේ එයා අපි තරම් ගහන්නෙත් නැහැ. එයා මරේ දන්නවා හරියට ගහපුවාම මරේට පුපුරන්න ගන්නවා. අපි ගහනවා ඊට වැඩිය. මොකද හේතුව අපි ආතහිටිය ගුණා බැන්දා වගේ අතත් සුවා කරන කල්පත්තත් ඇවිල්ලා කුළු ගෙඩියක් බිම ගහගෙන නටන්නේ. ඒ නිසා ශිල්පයක් හදාරනකොට ඒ ශිල්පයේ මාස්ටර් එකක් ඒක දක්ෂකමක් කියනවා. ඒ දක්ෂකම එන එක විතර නටන්නේ. හැබැයි මේ මනුස්සයගේ තියෙන ලෙන්ගතුකම තමයි ඒක නැති මනුස්සයා කෙරේ තරහ වෙන්නේ එයා දන්නවා මරේට ගැහුවට මුන්ට මරේට වදින්නේ නැහැ. කුළුගෙඩි උරු වෙන්නේ. ඒකට මොකක් කියන්නේ සුරුතුවක් බීගෙන පැත්තකටලා ඉනවා. යකෝ ගහපිය මෙතෙන්ද කියලා කිව්වොත් ආදුනිකයට කරන්න බෑ. ආදුනිකයා ගොඩාක් පිටපොට ගහලා ගහලා ගහලා ගහලා තමයි මරේට වදිනකොට පුපුරනවා. ඉතින් ඒකෙදි රහතන් වහන්සේට පු탁ජනයා ඒ ගලේ මරේ දන්නේ නැතුව ගහන ආදුනිකයා වගේ බලලා ඔහොම නෙවියකෝ මෙහෙම කරපන් කියන්නේ තද බල භාවයක් එන්නේ මොකද යා එතන ඉඳලා ආවේ ආපනිත දන මං එදා හිටපු තත්ත්වෙදී මං හිතුවේ නෑ කවදාකවත් මේ ජීවිතේ රාගය කියන එක මී කර කර ගන්න පුළුවන් ද්වේෂය කී කර කරන්න පුළුවන් දැන් පුළුවන් වුණාට දැන් අර ආදුනිකයා ඉන්නේ 100ට 100ක් වැగిරෙන රාගෙක උපුරන ද්වේෂයක. මොකද යාට ක්‍රමයේ කියලා දීලා 1000කට කියලා ගහනට එකෙක් විතර තේරුම් ගන්න ඕ තමයි අවුරුදු 2600ක් තේරවාදී පැවිදිච්ච ක්‍රමය. ටයිප් රයිටර් එකට ගහන්න ගියත් අපිට ලියුමක් ගහන්න ගියාට දෙනවද ලියුමක් ගහන්න? ඉතල රයන්න විතරක් ගහන්න කියනවා half sheet rim එකක විතර. රට කියලා ගහන්න කියනවා තව rim එක. ඒකට හිතනවා මොන මගුල මේ ගුරු මුස්තියක් තියාගෙන කොහොමද මට කියලා දෙන්න බැරිද මේ වැඩ දාලා ගහන්න කියලා කරන්න දෙන්නේ නැහැ. කරගෙන කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා තමයි Tamande ඒ මොකද මරේ අහු වෙනකන් ආරේ අහු වෙනකන් ලය අහු වෙනකන්, කලාව අහු වෙනකන් දිගට කරන්න ඕනේ. එතකන් සද්ධාව. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා යෝනිසෝ මනසිකාට ආසන්න කාරණා ප්‍රඥාව නෙවෙයි සද්ධාව. එතකොට සද්ධාව තියෙන්නේ මොකටද? නිවන ගැනවත්, Taman ගැනවත් ශිල්පේ නෙවෙයි ගුරුවරයා දන්න කෙනෙක් කියන එක විතරයි. මෙයා මාව නොමාර දාන්න හදනව නෙවෙයි. හැබැයි ඒ ගුරුවරයාට දාස් ගණන් කරලා පෙරදිලා යනවා. හැබැයි දන්න මගේ අත්තල මුත්තල ඉඳලා මේ ගුරුවරට සලකලා තියෙනවා. මේක මොකද්ද ශිල්පයක් තියෙනවා. අන්න ඒකට හරි ගියොත් මෙයාගේ පින තියෙනවනම් ගුරුවරගේ ලැබෙපින තියෙනවනම් මෙයාට ශිල්පේ හරියනවා. එයා මතින් පරම්පරාව යනවා. බරගානක් අසලා යන කට්ටිය කියන්නේ අයියෝ ඔයා ගාවට මම ගියානේ. වැඩන්නේ ඔය සාමාන්‍ය කෙනෙක් තමයි. ඔයා සාමාන්‍ය කෙනෙක් තමයි කියලා. මොකද එයා ඒ ගුරුවරයාගේ ආකල්පය ඇති කර තියෙන සාමාන්‍ය කෙනෙක් කියලා. ඉතින් එයා සාමාන්‍ය කෙනෙක් වශයෙන් යනවා. ඒක දැනගෙන ගියොත් කර්මාන් රූපෙදී සද්ධාවේ ලুকু රෝල් එකක් තියෙනවා. ඇදහිීමේ ලොකු රෝලයක් තියෙනවා. හැබැයි මේ ශ්‍රද්ධාවයි දිව්‍යඥාන්සේ කෙනෙක් ලෝකේ ඉන්න උඹ යද්දපන් උඹට ඒ දිව්‍යඥාන්සේගේ ප්‍රයෝජන හම්බ වෙනවා මං කියන දේ අහපන් කියන ශ්‍රද්ධාවේ වෙනසක් තියෙන්නේ. මේ බුදුහාඳුර පෙන්වන ශ්‍රද්ධාව මේ ජීවිතේදීම අත්දකලා බලන්න පුළුවන්. මැරෙනුන්ට පස්සේ නෙමෙයි. ඔය අනිත් දේවල් ආගමවල කියනවා මරණයෙන් මත්‍ර ගියත් සාතිකයක් නැහැ. ඉන්නකන් ශ්‍රද්ධාවෙන් කරනවා පහදිනවා විතරයි. මේක හත් අවුරුද්දකින් වෙරිෆයි කරන්න පුළුවන්. Tamante බලා ගන්න පුළුවන් නොබලන ඇත්ත වැඩි වෙන එක නම් මම මට කරන්න දෙයක් නැහැ ඒක නම් පිළිගන්න වෙනවා 99ක් විතර අසාර්ථක වෙලා යනවා නමුත් සාර්ථකත්වයේ තුල බැලුවොත් අවුරුදු 2600ක් 2555ක් ශාසනය ආවේ පෙරදිලා වැරදිලා ගිය කට්ටිය ලියව පොත් වලින්වත් කතා වලින්වත් නෙවෙයි හරියම මිනිසයා ඒ ලේ වලින් ලේ වලට දෙනවා ආකර්ෂණ ශක්තියක් දීලා කියනවා සියල්ල බෑයි කියලා කිව්වත් මේක බුදුන් ප්‍රතික්ෂේප කරන්න එපා ධර්ම සංඝ ප්‍රතික්ෂේප කරන්න එපා පණ තේරම් කරපන්. කරනකොට හරි නෑ නිසා මේක තර්කයට අහු වෙන්නෙත් නෑ ඥානෙට අහු වෙන්නෙත් නෑ ශද්ධාවේ තියෙන ඔලමලකමට ඇකොමඩේට් කරනවා. ශද්ධාව කියන්නේ කියන්නේ නිකන් අදහන ගතියනේ. ඒකට අවුන්නව කමන්න ඕනේ ඕගොල්ලෝ වෙච්චා ඉතින් ගුරු රැකීම නිසා මම කරනවා කියලා කරනවා. ඒ නිසා මේක මේ තීසිස් වලට අහු වෙන්නේ නෑ. අහු වෙන්නේ නැත්නම් මොකද ඔක්කොමලා යන්න හදන්නේ තර්කයට අහු වෙන දේවල්. මේක තර්කයට අහු වෙන්නේ. මේක <clears throat> ශ්‍රද්ධාවටයි යහුවෙන්නේ. හැබැයි ශ්‍රද්ධාව විතරකින් කරන්න බෑ. ඒක ප්‍රඥාවෙන් පන්නරේ තියන්න. ශ්‍රද්ධා ප්‍රඥා දෙක අතර. පංචින්ජන් විතරමයි වෙන මොකක්වත් නැහැ. ඒක තමන්ගේ කරගන්න ඒ ඔබ්ජෙක්ට් එක තමන්ගේ කරගන්න දෙනවා ෆෝල්ස් මේ මේ මේ චේතනාව. ඒ ඒක ක්‍රියේට් කරන්නේ පංචින්ජය. ඒ නේද? පංචේන්ද්‍රයන් ක්‍රියේට් කරන ශක්තියක් නැහැ. පංචේන්ද්‍රයන්ට අරගෙන දෙන්න පුළුවන් අමුද්‍රව්‍ය විඥානය තමයි ඒකෙන් රෙසිපි එක හදලා හරි ගැසලා දෙන්නේ. විඥානය තමයි මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න දේවල් සිංගල්ස් ගන්න පංචේන්ද්‍රයන්ගේ. ගත්තට පස්සේ විඥානය දැන් ෆස්ට් එක ස්ට්‍රයික් එක නේද සවනාද? ඒ කියන්නේ ෆික්ෂන් එකේ සවනස් දැන් මෙතන කිව්වේ රයිට්. ඒතකොට ඒ වුණාට පස්සේ අරවා අර අනිත් ඉන්ද්‍රයන් ක්‍රියේට් කරන විඥාණයට සිග්නල්ස් දෙනවා මේ මොනවා හරි සිග්නල්ස් දෙනවා ස්මෙල් එක හරි අයියා වොයිස් එක හරි මොනවා හරි දෙනවා දෙනකොට විඥාණය ප්‍රකෝප වෙලා ඒ තමන්ගේ කරගන්නේ මේ දේ මොකක් හෝ ඒවා එක ස්පෙෂැලිටි එකක් යාගේ ඕ ඒ ඔබ්ජෙක්ට් එකේ තමන්ගේ කරගන්න කියලා තමන්ව දානවා ඒක ප්‍රපංචනේ මට පේන්නේ දිදර්ශන වශයෙන් තමයි අපිට කියන්න වෙන්නේ. අපි එකම ගහේ පොලොස් කිරිතයක් ගන්න දුරුමිටි සහිතව තුන් දිනකට යන දුන්නොත්. පොලොස් ඇඹුල හැම කෙනාටම පදම හරියන්නේ නැහැ. පදම හරියගේ මනුස්සයාගේ පොලොස් ඇඹුල හරිය නැති එකනත් එක ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අර මනුස්සයා දුන්නේ අර අමතව්‍යෙම තමයි. එකම ගහේ පොලොස් ඒ ලුණු මිරිස් එකයි. නමුත් අර මනුස්සයා හරියට ඒක බලලා දැම්මට පස්සේ පදම එනකොට සුවඳ වෙනසක් තියෙනවා, රසය වෙනසක් තියෙනවා, වර්ණය වෙනසක් තියෙනවා. මේ මිනිස්යාගේ මුණ දිහා කවුරුත් බලන උඹට නම් පදම හරි ගියයි කියලා. මේ පදමත් එයාත් එක්කම නෙවෙයි, යාටත් පදම හරියන තේ වෙලාවක් තියෙනවා. නමුත් හැමෝටම පදම හරියන්නේ. හරියන්නේ ගුරු chance එකකුත් තියෙනවා. chance එකකුත් තියෙනවා මාස්ටර් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයා අඳිනවා මම තමයි පොළොස් සපුල්කාරයි. ඊට පස්සේ පොළොස් සපුල්කාරයෙක් වෙනවා. හරියන නිසා මිනිස්සයා මේක කරන ඔක්කොටම දුන්නට පොලොස් සම්බුල් ඔක්කොටම කරන්න බෑ. මට තමයි පුළුවන් කියලා එයා එයා පොලොස් සම්බුලේ හරියේ පදම එයාට නම්බුවක් කරගන්න. අපි බොහොම සතුටින් දීලිවල හෙටත් ඌ ගෝනාට අඳලා පොලොස් සම්බුලක් උයාගන්න. අනිදරත් උයාගන්න. ඌ ඒක දිගටම කරනවා. අයිය අප්පා මේ මිනිස්සු මෙහෙම කියනවා නම් බොරුවට ලක්ෂයක් විතර කියන්නේ කියලා. නමුත් අන්ජුරු පොලොස් සම්බුල් කාර්යයක් වශයෙන් මැරෙනාම ලබනවත් පොලොස් සම්බුල් කාර්යයක් වෙන්නේ. ඒක නෙබැඳීගෙන මැරෙන්නේ. ඉතින් ඔයගේ තමයි මාළුකාරයෝ මාළුකාරයෝ. බොරුකාරයෝ බොරුකාර වෙනවා. ඒ කාරකම තමයි අපි විගට පවත්න්නේ. ඒක තමයි සංස්කරණයට කියන එක වචන තමයි ඇබ්බැහි. මේ මිනිස්සයා ඒ ජීවිතෙන් එහාට ගෙනියනවට කවුරක්වත් කැමති නැහැ. මට දෙන්න මම ඉද අරින්න මට දකින්න මගේ ඊනේ. 40 පෙන්නට පස්සේ ගන්න දෙයක් නැහැ කියන මිනිහෙක්. 40 පෙන්නට පස්සේ ඌ ඒකෙම තමයි. ඒක වෙනස් කරනකොට ආයේ දරුවවත් මොනවා කියලාද ඔබ පැහෙන්නට පැතරන හැට මම මට යන පාරේ යන්න දීවා. ඒ කියන්නේ මගේ දුක් ටික මට බෙදාන කන්න දීවා. එන්න එපා මාව වෙනස් කරන්න. උසරුවචනට අවුරුදු 80 වුණත් පොඩි එකා වගේ ඕන කෙනෙක් මගේ රෙසිපි එක හදන්න මේ වේලෙට ඔච්චර දඟලන දෙන්න ඊගා වේලට ගන්න වෙන කාගේද රෙසිපි එකක් ඕකට කර ගන්න දෙයක් නැහැ ඒ නිසා උන්වහන්සේගේ මම මේ තනින් තනට ඇවිදලා ලාදළු හොයාගෙන කරන මුව පොව්වෙක් වගේ කැලේ නොබැඳි කැලේ නොගැලි මම ගත කරා එතකොට මේ මේ හෝටලේ මට මම මේ කුක්ගේ මම උයන්න ඕනේ මෙයාමයි මට ටිප් එක දෙන්න ඕනේ මොකක්වත් නැහැ. ඒ දාට අහුවේ චෝට්ටෙන් ඉදා කනවා. ඒක හොඳයි නම් හොඳ බව දන්නවා. හොඳ නැත්නම් හොඳ නැති බව දන්නවා. අන්තිමට අනු කුක්ල ඔක්කොම බුදුහාමරන්ගේ අතට එනවා. මොකද එක්කෙනෙකුටවත් හොඳයි කියලා හෝ අර්ථයි නරකයි කියලා මත ප්‍රකාශ කරන්න යන්නේ. ප්‍රකාශ වුණා නම් සෝරි කියනවා. ස්වාමීන් වහන්සේ මාගේ සෙනහපෙක ඒක ගැන පැහැදිලි වීමක් නෑ මේ සමන් නැවතත් අහනවා. දැන් පුතඥ හරි යම්කිසි ප්‍රමාණයක සීක වෙච්ච හරි පුද්ගලයෙක් බලනකොට යම්කිසි දෙයක් දකිනකොට ඒක මත ඊටා වේගයෙන් කෙලස් නිසා අනුසේ කෙලස් නිසා પરම්පරාවක් ඇති වෙනවා. එතකොට එයා ස්වාමීන් වහන්සේගේ අපි දේශනේ අහනකොට පවා අපි තුල හිතෙන්නේ අර මුලදී රාතන් වහන්සේ කෙනෙකුට ඇති වෙන එකයි අනිත් කෙනෙකුට ඇති වෙන එකයි මුලදී එකයි කියලා කිව්වට අපි ගන්නේ මුල කියලා හිතන්නේ අපි ඒ પરම්පරාවක් ගිය තැන. ඒක මිනිස්සු දහන්න හැදුවේ. නමුත් රහතන් වහන්සේ කෙනෙකුට මේ මුල කියලා ඇති වෙන්නේ දැකීමක් පමණයි කියන தත්ත්වයට බොහොම කිට්ටුයි. මොකද අනුසී කිලිස් නැති නිසා. නැතුව ඕනකමකින් මේක නරකයි කියලා නවත්වීමක් නෙවෙයි වෙන්නේ. ඒක ස්වයංක්‍රීයව එතනින් එහාට යෑමක් සිදු වෙන්නේ නැහැ. ඔය අප්‍රමාදේ ප්‍රමාද කියන වචනේ පෘථජ්ජනයා සිද්ධිය දකින්නට පමයි. පමනකට අනාගෙන තියෙන අනුසය අවස්ථට ඕන තරම් වගුරුවන්න කෙලස් තියෙනවා. සර්වඥාන්සේ පමා වෙලා දකින්න පමාව දන්නවා අප්‍රමාදීව දැකීම මං ගැලවිච්ච බවක් දන්නවා. මෙයාට මේ වෙලා තියෙන පොඩ්ඩක් පමා වෙලා යතරමැද අනුසය ගලලා. රහතන් වහන්සේට එන්නකොටම දකින්නවා. එයාට කියලා දෙන්නත් පුළුවන්. බෝතෙන් යනකොට රාගේ සෑහෙන මෝරලා. ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඒ නිසා කලබල කරන්න එපා. ඕක ඊගාවට රාගය එනකොට පුළුවන් නම් ඔච්චර මෝරන්න දෙන්නේ නැතුව බලපන්. ඒතර මේ මනුස්සයා කියනවා ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ මේ දැන් තියෙන උත්තරේ. දැන් තියෙන කරණ ඔබටත් බෑ මටත් බෑ දෙයයන් හතරත් බෑ. දැන් ඒකේ විඳින්නේ විඳින්න වෙනවා. ඒකට ඊවසීමේ ශක්තියකුත් තියෙනවා. හැබැයි හේතු ගන්නන්න බෑ. මොකද මෙයා හේතු ගන්න. මොකද රහතන් වහන්සේ ඒ தත්තට යන්නේ එන්නකොටම. දකින්න නිසා අප්‍රමාද නිසා උන්වහන්සේ කියති මේ බුදුරජාණන් වහන්සේගේ මුළු ශාසනයම අප්‍රමාද ශාසනය. ප්‍රමාද වුණාට පස්සේ බුදුහාම මොනව කරන්නේ? දෙයන්නාට මොනව කරන්නේ? ඒ විඳින කෙනා මොනව කරන්නේ? හැබැයි එයාට කියන්න උලා වාසනාවක් තමයි හෙටත් ඔය රාගෙම එනවා. ඒක වාසනාවක් ඇත්තද? එතකොට ඔච්චර එන්නේ ඉතල අල්ලපන්. අල්ලන්න පුළුවන්. ඒකට තමයි මේකේ ප්‍රතිපදා තියෙන සීල සමාධි ප්‍රඥා ද්වේෂය එනවා. එනකොට පුළුවන් නම් අල්ලපන්. ඒ නිසා හෙට අද එනකොට රාගය වගේ නෙවෙයි සාදරව බලා ඉනවා එන රාගයේ යාන්ත්‍රණය අල්ලගන්න. ඒතර රාගෙත් එක තරහක් වාසාවකින් නෙවෙයි අඩුවෙන් බලන්න. ද්වේෂත් එක්ක තරහකින් ආසාව නෙවෙයි රසයන් පරිශනාගාට අවශ්‍ය අමුද්‍රව්‍ය අධ්‍යා බලන වගේ බලන ධර්මතා කියලා කියන්නේ ඒකට. ඒ නිසා අතපට්ටාන ධර්මානුපස්සන දරන නීවරණ ධර්ම වෙලා. නීවරණ කියන්නේ අමු කෙලෙසන දේවල් නීවරණ ධර්ම වඩපතලා රාගයත් අරගන්නවා එන කොහොමද යන්නේ කොහොමද පවතින්නේ කොහොමද කියලා බලන්න. සීලෙදි මට්ටමදී එහෙම බෑ. ඉන්නකොටම මකන්නේ. ඒ වෙන ආකල්ප වෙනසක් වෙනවා. මොකද මෙතෙන්දී ආයුධ සම්පන්නයි, සන්නහ සම්මද්දයි. ඉතින් කියන ටිකක් දුරට එන්න පුළුවන්. එන්නේ දුර්වල කෙනෙක්. Taman අතේ වාසි නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ ගහන්න ගහන්න ගහන්න ගහන්න ආත්ම ශක්තිය වැඩි. ඉතින් මේ ওই විස්තර කියන්නේ දෙවෙනි පත් වර්ණගින ප්‍රශ්නේදී අප්‍රමාදයේ සහ ප්‍රමාදයේ අතර තාක්ෂණික වෙනස ඩෙෆිනිෂන් එක තමයි අහුවෙන්නේ. පෘථජ්ජනේ රහතන් වහන්සේ බුදුහාමුදුරු ඔක්කොම මිනිස්සු. ඉතින් පැහැදිලිව කියනවා මම මිනිස්සෙක් කියලා. නමුත් බුද්ධජන හැම වෙලාවෙම පමයි. මම මොකද ආස්වාදයේ කියන්නේ. ආස්වාද යනකොට අන්දයි මත් වෙලා ගිහලා අන්තිමට එදින් යනකොට යා යට වෙලා ඉවරයි. ඕගේ ප්‍රවාහයක් වඩපත් වෙනවා. රහතන් වහන්සේ දන්නවා මේක තමා වෙන්න වෙන ඉතාම ශීඝ්‍රයෙන් කසක වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මුලින් අල්ලා ගන්න උත්සාහ කරනවා. ඒකට කියන අප්‍රමාදයේ සතිය, එලඹ සිටි සිහිය, নানা ආකාර වලින් කිසිම ආගමක් නැහැ. කිසිම ඇදහිල්ලක් එතන නැහැ. තාක්ෂණික කාරණාවක් තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට බුද්ධ දේශනාව හරිම තාර්කික. මේකට කියන්නේ පෙළඹෙන්නේ නැහැ සද්දාය. අත්දකම නැති දෙයක් මෙච්චර විදිහට කරන්න පෙළඹෙන්නේ අමූල සද්දායෙන්. ප්‍රසාද සද්දායෙන්මයි. නමුත් මේ වෙනස තමයි ප්‍රසාද සද්දා වරුදු 6ක් 7ක් ඇතුළත දැන් සතියක් ඇතුළත පරීක්ෂා කරලා බලන්න පුළුවන් තමයි. මම මේ ආයෝජනය කරපු සද්ධාව බොරුවකටද මාව නොම ගැරියද කියලා. හැබැයි මම නැවතත් කියනවා මම ආයෝජනය කරන 100ට 100ක්ම ප්‍රතිඵල ලබනවා නෙවෙයි. 99%ක්ම පරදිනවා. අද තියෙන බුද්ධඝම් බොස් ඒරම පෙරදිච්ච කට්ටිය ලියපුවා. දිනපු කට්ටිය එකක්වත් ලියලා නැහැ. ලියන්න බෑ ලියන්නේ නැහැ. මොකද ඒ තරම් වෙනස් වෙන සුළු දෙයක්. රහතන් වහන්සේලාදී මොකක්වත් ලියවිලා නැහැ. ඊට පස්සේ කට්ටිය රහතන් වහන්සේලාකට ගෞරවයෙන් ලියලා තියෙනවා. ඒක හරිය අපිට කොමියුනිකේට් කරනවනේ අපිට දෙනවනේ. පණිවිඩේ. ඒ ඇති ඔය දෙනගෙම කට්ටානේ කට තියලා කිත් බොන්න බැරි වුණාට දෙන කිරි ටිකක් ගේවලා ගුණ කරලා හරි බීලා වැඩි ෂේප් කරගන්න එපා. එහෙම එකක් තියෙනවා. ආයතනයේ ආයතනයේ රූපයක් ගැටුණා වගේ ඈත රූපයක් ගැටුණ ගමන් විඥානයක් ඇතුලේ දැක්කා. දැක්කා කියන්නේ ඒක අතීතෙට ගියා. දැන් ඊළඟට ආයෙත් කියනවා නම් මොනවා හරි ගත්තා නම් ආයෙ මනසින්ම හදාගත්තු දේවල් මත තමයි මේ කෙලෙස් ටිකක් නැත්තම් විතරක කියන්නේ නැත්තම් ප්‍රපංච ගොඩනගගෙන යන්නේ. ඒක අර දැක්කීම නිරුද්ධ වීම නිරෝධේ පෙන්වන්නේ නැතුව ආපහු මේ එන ටික ටිකම තමයි මනෝලෝකයක් කියලා ඉන්නේ. ඒ නිසා මේ පළවෙනි දකින්න එක මගේ කියා ගන්න අපි පෙළඹෙන්නේ නැහැ. නිරෝධය බලන්න යන්නේ නැහැ. දෙවෙනි එක තමයි මගේ එක. මගේ ගඳ තියෙනවනේ උරුලා ගඳ. තමයි වක්‍රපුට ඒක මගේ කියා ගන්න ආරස කරන වෙන කෙනෙක්වත් එහෙම නැහැ කියලා උට ගන්න. එහෙම කොහොමද කියන්නේ මේ මම මේ මගේ ගඳ එනවනේ මේ හොඳටම තේරෙනවනේ මේ මම වගුරුවපු දේ. ඉතින් රණ්ඩුව තියෙන්නේ පළවෙනි එකට නෙමෙයි. පළවෙනි එක ධර්මතාවය. ඒ කෙලෙස් අපදින්නෙත් නෑ ඇත්තට. කෙලෙස් උපදින්නේ පස්සේ ඇති කරන විකාර මතින් ඒක රකින්න තමයි අපි මේ දඟලන්නේ. ඒක වැඩෙන්නේ වයසත් එක්ක. පුංචි කාලේ වැඩෙන්නේ නැහැ. එන්නේ නැහැ මොනවාක්වත්. ඒ නිසා යාට ගහපදින්න දෙයක් නැහැ. උජොලිය ඉන්නවා. අම්මා කිව්වොත් එකක් කම්බයින් ගානට කිනාලා නිකන්. මොකද Tamanne කියලා ගහපදින්න දෙයක් නැහැ නේ පොඩි කාලේ. අම්මා ළඟ තියෙන අම්මා ලොකුයි අයියා ලොකුයි. මුගේ ඔළුව උස්සලාවට පස්සේ ඌත් කැල්ලක් දානවා. එළියට දාලා අම්මට ගන්න. ඊට පස්සේ අයිතිවාසිකම් තනන් අපිට තර්කේ ආපු ගම ඒක කිලස්සන කියනවා මේ ඒක මොකද නැහැ අපි බලන මේකෙදි පෙන්නනවා මේ පෙන්නනවා කල්ලේ වැන්නකොට කොච්චර දුර කාලයකට පස්සේ ඒ කලලයේ ස්නායු වැඩෙන්න ගන්නවා. ඒක තමයි කලලයේ ස්නායුමයි. අම්මගෙම ඇති වෙච්ච අර්බුදයක් විදිහට වැඩි වැඩි යනවා. ඒක ස්නායු ඇති වෙච්ච ගම ඒක වෙන්නේ මේ හරි වයසේ. ඊට පස්සේ ඌ දඟලනවා අම්මට තේරෙනවා. දරුවට පණ තියෙන බව දැනෙන්නේ දරුවට ස්නායු ආපු දවසේ තමයි. එතකම්ම දරුවගේ හෙලවින් තියෙන දේ. අම්මට උනත් තේරෙන්නේ නැහැ මොකද කිසිම නැහැ එළවුමක් මෙහෙවුමක් කොහේ මස්කුලියක් තියෙන්නේ. දරුවට ස්නායු වෙනකොට ඒ කලලේ කපලා බැලුවොත් පැහැදිලිව ස්නායු ශෛල අන්ත බහිස්චර්මය ඇතුළට ගිහිල්ලා ස්නායු පද්ධතිය හැදෙනවා ඒක අම්මට තේරෙනවලු දරුවා දඟලනවා ඒක බලන්න මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය කලලේට ස්නායු වෙනකොට අම්මටයි තේරෙන්නේ දඟලනවා. බඩේ ඉන්න එක දැන් ඉස්සරවගෙන උපරලි. ඌ විප්ලවකාරය. ස්නායු එනක නිකා ওই මස්තිය තියෙනවා. ඒ මේක අම්මලා සතුටයි. පොඩි එකා පණ තියෙන කෙන්නේ දැන්. මේ වගේ තමයි අපි අපේ දරුවෝ අපි දෙන දේ කාලා හැදෙනකන් අපි මූණේ ඉබු තියාගෙන අඹ ඉඹ ඉඹ. ඉතින් හරි ෂෝක් කියනවා. ඒක කවදා හෝ ලිංගික ශක්තිය ඇති කරපුව ගමන් උට එකයි තියෙන්නේ අම්මයි තාත්තයි එක්ක රණ්ඩු කරන එක තමයි. ඒක ස්වභාවිකයි. ඒකට බහිර කරනවා. ඒ ද්වේෂය තුල තමයි ඊට පස්සේ ඌ වෙන අධිරාජ්‍ය පිටුන අම්මට දාතර කලස් පෙන්වන්න හදන එක තමයි කරන්නේ. ඌට ගුරුවරයෙක් උදව් කරනවා ඒ ගුරුවරට ගහන එක තමයි කරන්නේ. ඒකෙදි නරකක් නෙවෙයි ඇති. ඒ ස්වභාවය. වෙන කාට පෙන්වන්නද දැන් ගෙදර මිනිහා ගෑණිත් ගහන්නේ වෙන ගෑනුන්ට ගහන්න බෑනේ ගෑණිට පෙන්වන්න හදනවා මම වීරයෙක් මම දක්ෂය කියලා හරියට ගහනවා වැඩ පෙන්නනවා. අනික දවසක් ඇක්සිඩන්ට් එකක් වෙලා වාහන යන මහත්තයා කියනවා ඉස්සරහා ඒක අයින්සකයිලු ත්‍රිවිල් කාර්යකතේ වැදුණා. එයාට මේ මහත්තයා එළියට බහැලා උඹට කොහොමඩක්වත් මම යන්න දෙන්නේ නැහැ. මම කොහොමඩක් පොලිසියට ගිහිනවා. මේකට ක්‍රියාත්මක කරනවා. වැරද්ද උඹ ඇතේ බව අබ්බව සල්ලි ගන්න පුළුවන් හැබැයි නමුත් මේක ඉෂබදින් දෙන්නේ. සත්‍ය අපරාධයක් කරනවා වෙන්නේ. අර මනුස්සයා කියනවා අනේ සෑ. ගන්න ගාණක් අරගන්න මට රස්සා කරන ඉන්න දෙන්න වාහනේ ගත්තොත් මට මොනවද කරගන්න බෑ. අර බස් එකේ සීට් එකේ ඉන්න මනුස්සයා කියනවා මේ මනුස්සයා මෙච්චර මේ නීතිය කරන්නේ මොකද බලද්දි පිටිපස්සේ සීට් එකේ නෝනා ඉන්නවා. මේ නෝනාට පෙන්වන්න නදන්නේ මම සදාචාර සම්පන්න ආගමනුකූල නීතිය ක්‍රියාත්මක කරන කියලා. අර මිනිස්සයා කතා කරන මහත්යත් එක්ක නෝනා ඉන්නේ සීට් එකේ ඉරිවා සීට් එකේ ඉන්න මහත්යර තේරෙන්නේ මේ මාසෙ මෙච්චර මේ පුම්බන්නේ නෝනාට පෙන්නන්නේ මම නීතිය ක්‍රියාත්මක කරන කියලා. ලෝකෙම තියෙන වගේ අපි අපි මවාගත්ත ප්‍රතිබිම්බයට තමයි අපි පෙන්වන දේ නවත් පොරක් කියලා. ඒ ප්‍රතිබිම්බය නැත්තම් අපිට කොයි එකක් ගන්න පුළුවන්. කොයි එකෙත් ඉන්න පුළුවන්. මේක කබර පිටක් වගේ කමක් අපිට තියෙන්නේ. ඕන දෙයක් කන්න පුළුවන් දැන දෙනුත් අපිට හේම කන්න බෑ. අපේ ඇති කරගත්ත චිත්ත රූපේට ඒ ගතියට හරියට දේවල් ඕනේ. බුදු ජානදේලා රාජ්‍ය සපතල්ලා ගිහලා ඉංගල කාලා පෙන්නවා. මේක කනකොට මේක දකින්නකොට ඔගේ බඩවැල් ළඟට කටෙන් එනවා. නමුත් මම මේ කරන්නේ ප්‍රතිපදා. මේක ආර්ය වංශ ප්‍රතිපදා දින දෙයක් කන්න පුළුවන් මට. මට තන්නරති රගා මේ සම්මිසු රම්මේ සුබ මාලිගා තුනේ කන්‍යාව දෙපැත්තේ ඉඳගෙන හඳුන් අඹරන ගමන් පවන්සලන ගමන් මට රාජභෝජන රාජභාණ්ඩයට දාලා මම කාලා තියෙනවා. පින්දපාත කියලා මේ රොඩි ගෙදර ඉඳලා දෙත් කාලා තියෙනවා. ওই දෙකේ වෙනසක් නැහැ කියන එක මං කියන දේ අහපල්ලයි කියලා කිව්වට මොකද අපි කියන්නේ ඔබ වහන්සේ රජ වෙච්ච නිසා කියනවා අපි රජ වෙලා නැහැ. ඒ නිසා අපිට රාජභෝජන ටිකක් දීලා බලන්න. රොඩි දේවල් නම් අපිට ඕනෙලා කන්න පුළුවන්. අපිට දෙන්න පුළුවන් නම් රාජභෝජනේ. බුදුහාම කියන ඒක නම් බෑ. එහෙනම් කතා කරන්නේ. අපි එහෙනම් පොඩ්ඩක් රාජභෝජනේ කාලේ එනකන් ඉඳලා අයිතිවාසිකම් සඳහන් කරත ඕන කෙනෙකුට කරත හැකි. මොකද බුදුහාමුදුර කියපු දේ නිසා ටිකක් අහන්නේ කියන. ඔක්කොටම තේරුම් අරගෙන යන්න එපා. බුදුහාමුදුර මේ මම කරනවෙන්නේ කියන්නේ. කරලා නේ කියන්නේ. අපි කියනවා බෑ. අපිට එහෙම රාගෙ නැති කරන්න පුළුවන් කියලා හැඟීමක් නැහැ. අහුවෙච්ච වෙලාවේ රාගෙ බුද්ධ විදින්න ඕනේ කියලා. එදා මෙන්න බා. හොඳයි අපි විනාඩි 30ක විතර කාලයක් අරගෙන තිනවා ඒ අතුරු සාකච්ඡා සඳහා ඉතින් මම හිතනවා වෙන ප්‍රකාශ කරන්න දෙයක් නැහැ කියලා. අපි ඒ නිසා ඊතාවතාචාති ගාථා සජ්ජහනා කිරීමේ දේශනා තමයි සිදු වෙන්නේ.